දරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද උතුම් වෙසක් පුරපසළොස්වක පෝය දවස මේ උතුම් පෝය දවසේ බෞද්ධයා රූපවාහිනිය හා සම්බන්ධ වෙමින් සීල භාවනා ප්‍රතිපත්තීන්ට නැඹුරුව නිවිස්වල සිට කටයුතු කරන පින්වත් ඔබ හැම දෙනාම වෙනුවෙන් අද අපි අපේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවක් මේ පොයේ වැඩසටහනට සම්බන්ධ කරලා සිදු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. සම්බෝධි මහා විහාරාධිපති අපේ පූජනීය බොරලන්ද වජඥාන ස්වාමීන් වහන්සේගේ සහ බෞද්ධ කාර්ය මණ්ඩලයේ පින්වත්තුන්ගේ අප්‍රතිහත ධෛර්යය මත මේ වැඩසටහන ඔබ හැම දෙනා වෙනුවෙන්ම මෙලෙසින් සිද්ධ කරන්නේ. ඉතින් වෙනදා අපි සෑම සමුදාවකම පෙරවරුෙහි මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව පැවැත්වුවා. වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් මේ වෙලාවට මේ ධර්ම සාකච්ඡාව සිදු කිරීම යෝග්‍යයි කියලා කල්පනා කරලා තමයි මේ වැඩසටහන මෙලෙසින් සංවිධානය කරගත්තේ. ඉතින් අද මේ උතුම් විසක් පුර පසළොස්වක පෝය දවසේ ඔබට අපට ඇති දහම් ගැටලු විසඳාලීම සඳහා අප සමග මේ සාකච්ඡාව සමග එකතු වීමට වැඩම කර සිටිනවා කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති සහ දුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති විචිත්‍ර ධර්ම කතික ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද අපේ කල්යාණ මිත්‍ර මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපේ හාමුදුරුවෝ පාද නමස්කාර පූර්වක ගෞරවයෙන් මේ ධම් සභා මණ්ඩපයට පිළිගන්නවා අපේ හාමුදුරනේ අද උතුම් වෙසක් පුරපස්ලස්ක පොයි දවස කාලයකට පස්සේ මටත් අපේ හාමුදුරන්ටත් දෙදෙනාටම බොහෝ සෙයින් විවේක දවසක් බවට පත් වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් වෙනදා නම් වෙසක් පොයට හාමුදුරුවන්ගේ භාවනා මධ්‍යස්ථානයේ නවරදවාම මා වැඩම කරලා ධර්ම දේශනාවක් පවත්වනවා. අපේ නාරද බෞද්ධ ධර්මායතනයේ අපේ හාමුදුරුවෝ වැඩම කරලා ධර්ම දේශනාවක් පවත්වනවා. අද අපි දෙදෙනා වහන්සේම වැඩම කරලා සම්බෝධි මහා විහාරයේහි මේ විදිහට මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව පවත්වනවා. ඉතින් මේ ස්ථානයේ රැඳී සිටින ඒ වගේම බෞද්ධයා නාලිකාව ඔස්සේ අන්තර්ජාලය තුලිනුත් ලංකාවේ සිට සහ ලෝකයේ විවිධ රටවල් වල සිට මේ සාකච්ඡාව බොහෝ දෙනා නරඹන බව බොහොම උනන්දුවෙන් මේට සම්බන්ධ වෙන බව අපි හොඳින්ම දන්නවා. ඉතින් අද වෙසක් පොර පසළොස්වක පොහොය දවස නිසා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ වඩ වඩා දැනෙන උද්දීපනය වන කාල වකවානුවක් නිසා අපි කල්පනා කළා ඒ බුදු ගුණ පිළිබඳව කියවෙන සූත්‍ර දේශනාවක් මුල් කරගෙන මේ සාකච්ඡාව ගොඩනැගීම සඳහා. සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් දන්නවා ඕන කෙනකින් ඇහුවොත් විසක් පොය දවසේ මොනවද සිද්ධ වෙච්ච විශේෂ සිදුවීම් කියලා පුංචි ළමයි පවා කියන දෙයක් තමයි සිද්ධාර්ථ කුමාරට ඉපදිච්ච දවස. ඒ වගේම සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිේන්ද්‍රයන් වහන්සේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච දවස. ඒ වගේම ශාක්‍ය මුනිඳුර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දවස වෙසක් පොය දවස කියලා. හරියටම බැලුවොත් බෞද්ධ ඔබ අපට වෙසක් පොය වැදගත් වෙන්නේ සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිඳුර බුදුරජාණන් වහන්සේ ලෝතර බුද්ධත්වයට පත් වුණ පොය වෙසක් පොය නිසා. දැන් බැරි වෙලාවත් වෙසක් පොය දවසේ ඉපදිච්ච සිද්ධාර්ථ කුමාරයා වෙසක් පොය දවසේ බුදු වුණේ නැත්නම් ඒ ਸਰවඥතා ඥාණයට පත් වුණේ නැත්නම් බෞද්ධයෝ කියලා අපි අද මෙහෙම මේ ප්‍රතිපදාවන් අනුගමනය කරන්නේ නැහැ. බුදුහාමුදුරුව කියලා කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ නැහැ. සිද්ධාර්ථ ගෞතම නමින් රාජකීය කුමාරයෙක් ලෝකෙ පහළ වෙලා සක්විති රජකම් කරලා ලෝකේ කාලයක් සේවය කරලා මිය ගියා කියන ඉතිහාස කතාව ලෝකයට එකතු වෙයි. හැබැයි සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ලෝතුරා බුද්ධත්වයට පත් වෙලා ඒ සුවිශේෂ ඥානයන් අධිගමනය කරලා විශිෂ්ටත්වයට පත් වූ නිසා තමයි විශාල ගුණ සමුදායකින් ශෝභමාන වූ නිසා තමයි වෙසක් පොය අපිට මෙතරම් වැදගත්. එහෙනම් වෙසක් පොය දවසට බුදු ගුණ මෙනෙහි කරනවා, ඒ පිළිබඳව සාකච්ඡා කරනවා කියන එක ඉතාම යෝග්‍ය කාර්යයක්. ඒ අනුව අපේ පඤ්ඤා සිරිමාහිම් පාණන් වහන්සේ අපට යෝජනා කළා අද ධර්ම සාකච්ඡාව ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව වෙනුවෙන් බුදු ගුණ පිළිබඳව බොහොම අනාර්ධ විදිහට විස්තර වෙන සූත්‍ර දේශනාවක් වන අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතයේහි සඳහන් වෙන කාලකාරාම සූත්‍රය පිළිබඳව සාකච්ඡා කරමු කියලා. කාලකාරාම සූත්‍රය කියුවාම අපේ සිංහල බෞද්ධ ජන සමාජය තුළ කිසියම් මතකයක් රැඳී පවතිනවා කියන එක අපි විශ්වාස කරනවා. අපි දන්නවා දුටුගැමුණු මහරජතුමාණන්ගේ සොහොයුරු සද්ධාතිස්ස රජතුමා බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක් බව. එදා අනුරාධපුරයේ වැඩ සිටි මහරහතන් වහන්සේලා ඒ වගේම ස්වාමීන් වහන්සේලා බොහෝම ඕනෑකමින් මේ කියන සූත්‍ර සජ්ජායනාවන් සූත්‍ර දේශනාවන් ඈත කාලේ ඉඳලා රාජරාජ මහා මාත්‍යාදීන්ට දේශනා කරලා උන් යහමඟට ගත්ත බව අපි හොඳින් දන්නවා. ඉතින් මේ කාලකාරාම සූත්‍රය කියන්නේ අන්න ඒ වගේ වටිනා සූත්‍ර දේශනාවක් මේ සූත්‍ර දේශනාව හා සම්බන්ධ වෙන මෙහෙම අහෝරු සිද්ධියක් තියෙනවා ඒ තමයි මේ සූත්‍රය අනුරාධපුර යුගයේ වැඩ සිටි කාල බුද්ධ රක්ෂිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කලවර පෝයක් දවසක අමාවක පෝයේ දවසක කළු තිඹිරි ගහක් යට තිබිච්ච කළුගල් තලාවක වාඩි වෙලා දේශනා කළා මුළු රැයක් පහන් වන තුරුම දේශනා කළා කියලා සඳහන්. එතකොට මේ වටපිටාවේ සඳහන් වෙන කරුණු කාරණා වලටත් මේ කාල කියන නම වැටෙනවා. හාමුදුරන්ගේ නමකත් කොටසක් තියෙනවා කාල කියලා. ඒ වගේම සූත්‍ර දේශනාව හා කාල සම්බන්ධ වෙනවා. ඒ වගේම පරිසරය කලුවර පොයේ දවසක් කලු තිමිරි ගහක් ඒ වගේම කලු ගල් තලාවක් ඔය ආදී ප්‍රසින් සම්බන්ධ වෙනවා. අන්න ඒ සූත්‍ර දේශනාව කාල් බුද්ධරක්ෂිත ස්වාමීන් වහන්සේ සිද්ධ කරද්දී සද්ධාතිස්ස රජුරෝ තමන් මේ සූත්‍ර දේශනාව අහන්නට ආපු බවවත් අඟවන්නේ නැතුව හිටිවනම ඉඳගෙන ඒ කියන්නේ හිටගෙනම මුළු රැයම පහන් කරලා මේ සූත්‍ර දේශනාව අහලා ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා මතක් කරාම මම අහවලා කියලා. ඉතින් ස්වාමින් වහන්සේ විස්මයටපත් වෙලා ඔබතුමා මෙතරම් වෙලාවක් ඇයි මෙන්න ඉතින් හිටියේ කියලා අහද්දී මේ ධර්මයේ කරෙහි එතුමාගේ සිතේ තිබිච්ච ප්‍රසාදය බොහෝම ඉහළින් අගය කරලා මේ ලංකා ධර්මී තලය මේ ලක් පොළොව සම්බුද්ධ ශාසනයට පූජා කරපු බව මේ ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට පූජා කරපු බව සඳහන් වෙනවා. එතකොට මේ ලංකාව කියලා කියන්නේ අන්න ඒ වගේ රජවරුන් විසින් කිහිප වතාවක්ම සම්බුදු සසුනට පූජා කරපු සාංගික දීපලක්. ඉතින් ඒක පාලනය කරන ඒක පරිහරණය කරන අනිත් හැමෝම දැනගන්න ඕන අනිත් ආගමිකයන් අනිත් ජාතිකයන් සහපාලකයන් සහපාලිතයන් හැමෝම දැනගන්න ඕන මේක සසුනට පිදූ පින්බිමක් කියලා. ඉතින් අන්න ඒ පින්බිම තුල අද වෙනකොට යම් කිසි අභාග්‍ය සම්පන්න කාලයක් උදා වෙලා තියෙනවා අපි දන්නවා මේ COVID-19 කොරෝනා වසංගත රෝගය නිසා අපට අද නිදහසේ වෙසක් පොහොය දවසේ සීල භාවනාදී වැඩසටහන් වලට වෙහෙර විහාරස්ථාන ඇසුරු කරගෙන සම්බන්ධ වෙන්නට අවශ්‍යතා ඇති වෙලා තියෙන වකවානුවක මේ පින් දිමේ පින් බලය නිසා තමයි අපි මෙතරම් දුරට හෝ ආරක්ෂා වෙලා සිටින්නේ කියන යම් කිසි සීමා සහිත තෘප්තියකුත් එක්කනේ අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. ඉතින් අපි පළමුවෙන්ම අපේ පින්වත් පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමති මා මේ ලංකාවේ කාලකාරාම සූත්‍රය හා බැඳුණු කිසියම් සිද්ධියක් මතක් කරලා අපි හාමුදුරනේ කොහොමද මේ සූත්‍රයට මේ නම වැටුනේ මේ සූත්‍රයේ පසුබිම් කතාව මොකක්ද කියලා අපි අපේ ප්‍රේක්ෂක පින්වතුන්ට පැහැදිලි කර සිටිනවා අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය සල්ලේ අනුලිපි ස්වාමීන් වහන්සේ ඇත්තටම අපි දෙන වහන්සේම ලොකු සතුටක් ලබන්න ඕන මොකද විසක් කුන්තෝ දවසේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ මහා ගුණ සමුදායක් මහා පොළොව පස් පාරයක් කම්පාවිච්ච උතුම් සූත්‍ර දේශනාවක් අපි වගේ දෙනමකට සාකච්ඡා කරන්න ලැබීමක් ලොකු භාග්‍යයක්. ඉතින් අපේ ඡන්දසිත ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය හා බැඳුණු ලංකාවේ ඉච්ඡ ඉක්‍රියාදාමේ සිදුවීම් මාලාව ඉතාම ලස්සනට පැහැදිලි කළා. ඇත්තටම එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ සාකේත නුවර කාලක පිටුමා විසින් පූජා කරපු කාලකාරාමය. එන්නේ. ඒත්තර මෙතන බොහොම ශ්‍රද්ධාවගෙන දෙන්න මගේ හිතට පුදුම තනසිල්ලක් ගෙන දෙන පුංචි කතා පොතක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ අනාථපිණ්ඩික පිටුමා ගත්තාම අපි දන්නවා 54 කෝටියක් ධනෙ වියදම් කරලා බුද්ධ ශාසනයට විශාලම සේවයක් ඒ වගේම ලොකු ප්‍රත්‍ය පූජා කරපු ශාල විහාරාරම් පූජා කරපු ප්‍රධානම දායකතුමා. එතුමාගේ යාළුවෙක් තමයි කාලසිටුමා. කාලසිටුමා මේ දෙන්නගේ මිත්‍රකම නිසාම මේගොල්ලෝ සාකච්ඡා කළ අපේ පවුල් දෙකෙන් අපිට දරුවෝ හම්බ වුණාම එහෙනම් ඒ දරුවෝ අපි ආවාහ විවාහ කරලා අපේ සම්බන්ධතාවය තවත් ඉස්සරහට අරගෙන යමු කියලා. අවසර ප්‍රයම් මම පොඩි මෙරිහත් වීමකට මම හිතන කාලක සිටුතුමා කාලක සිටුතුමා කාල කියලා තව මේ පුතිකුත් හිතේද අපේ අනාථ අනේක සිටුතුමාට අනාථ සිටුතුමාට කාර්ය යාළු වගේ නමට උපහාර පිණිස පුතාට ඒ නම දම් වෙන්න හැම වෙලාවෙම දැන් අර උදාහරණයකට අර පහුගිය දවස්වල එංගලන්තයේ අගමැතිතුමා COVID-19 රෝගයෙන් පීඩා විඳලා එතුමාගේ ජීවිතය බේරා ගැනීමට උදව් කරපු වෛද්‍යවරුන් දෙදෙනාගේ නම මෑත උපන් පුතණුවන්ට දැම්මනේ. දැම්මා. ඒ වගේ යාළුකමට එහෙම කරන්නත් ඇති. එහෙමත් වෙන්න පුළුවන්. දැන් මේ කතාවත් එක්ක අපිට තේරෙන්නේ එහෙම. අ ඉතින් මේ තමන්ගේ දියණිය චූල සුබද්‍රාව කාලක සිටුමාගේ පුතාට ඒ ජීවිසුමාමව ඒ පොරොන්දු අනුව විවාහ කරලා දුන්නා. හැබැයි කාලක සිටුතුමා විත්‍යාදිෂ්ඨිකේ අනාථපිණ්ඩිකතුමා කල්යාණ විත්‍ය ඇසුර නිසා බුදුරජාණන් වහන්සේගේ සම්මුඛ වීම නිසා මහා සම්මාදිට්ඨිකේ සෝතාපන්න කෙනෙක්. එතුමාගේ දියණියක් එහෙමයි චුලසුබද්‍රාවත් සෝතාපන්න. මේ චුලසුබද්‍රාව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කළා ස්වාමීනි මට මම විවාහපත් වුණා මට මේ විදිහට සාකේත නගරයට යන්න වෙනවා යම් කිසි අවස්ථාවක මට මේ ධර්මය මේ මගේ ඥාති සමූහය හාට බෙදා දෙන්න අවස්ථාවක් වුණොත් බුදුරජාණන් වහන්සේ මා කෙරෙහි අනුකම්පා කරන සේක්වා කියලා ආරාධනාවක් කරලා තමයි සූර සුබද්‍රාව සාකේතයට ගියේ. ඉතින් එහෙ ලොකු මංගල උත්සවයක් පැවැත්ුණා. ඉතින් පහවදා කාලක සිටුතුමා රහතන් වහන්සේලාට දානයක් දෙනවා කියලා සුරසුබද්‍රාට මතක් කළා. ඉතින්න්නේ තවත් පුංචි බාධා කෙරීමක්. දැන් අනීපිද සිටුතුමා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක සායක මහත්මයා. ඒ වගේම සම්මාදිට්ඨියේ පිහිටපු සෝතාපන්න ඵලයේ පිහිටපු කෙනෙක්. සුරසුබද්‍රාවත් ඒ වගේ මොකක් වෙන්නේ නැද්ද ඒ වගේ කෙනෙක් අර මිත්‍යා දෘෂ්ටික පවුලකට සම්බන්ධ කරන්නේ ඇත්ත වශයෙන්ම දැන් ඒකට මම හිතන්නේ දැන් එයාගේ මිත්‍රකම ඉතාම හොඳින් තිබුණා දැන් අද සමාජ උනත් බෞද්ධ වෙනත් ආගම් වල අය හිතා ගන්න බැරි තරම් මිත්‍රයි මිත්‍රයි අන්තික මේ අනාථ පින්ඩික්ෂිතුමා සෝතාපන්න කෙනෙක් වුණාම ඉතින් බොහොම අවංකයි. ඉතින් පොරොන්දු කඩන්නේ නැහැ. එහෙම. ඒ වගේ ගුණවල පිටලා තමයි තුමා සිටි. අනිත් එක දැනගන්නත් ඇති දුව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. සෝතාපන්න ඵලයේ පිහිටපු නිසා අනිවාර්යෙන්ම දුවට යවුත් යාළුවත් හොඳ පැත්තට ගන්න පුළුවන් කියන හැඟීමක් තියෙනවා. සෝතාපන්න කෙනෙක් ඉතින් එහෙම. ඉතින් සුරසුබද්‍රාව මේ මාමන්දිගේ ගෙදරට ගියාම මාම කියවා අපි දුව වෙනුවෙන් ඔය දෙන්න වෙනුවෙන් අපි දානයක් සංවිධානය කරනවා. අපේ රහතන් වහන්සේලා ඒ සඳහා වඩිනවා. ඒ රහතන් කියන නම අහනකොටත් සොළු සුබද්‍රාට හරි සතුටුයි. පහවදා නිගණ්ඨනාථ පුත්‍රයා සිටුවේ පිරිස දාණයට වැඩියා. ඒ දියණියට මතක් කළා රහතන් වහන්සේලා ඇවිල්ලා වන්දනා කරන්නේ. මේ දියණිය නැත්තම් සොළු සුබද්‍රාව උඩුමහල් තලයේ ඉඳලා පහළට බැහැගෙන එනකොට ඉතින් නෝල් කොටක්වත් නැගේ නැති මේ නිකාණ්ඨනාථ පුත්‍රය ඇතුළු මේ පිරිස දැක්කා. දැකලා චූල සුබද්‍රාව මේ මොන රහතන් වහන්සේලාද මේ ලැජ්ජා බය දෙකවත් නැති මේ වගේ මේ නිගන්ඨයෝ නෙවෙයි රහතන් වහන්සේලා කියලා සබ්දෙන්න කියලා ඉතින් උඩට ගියා. නිකන් නෙවෙයි චී කියලා කියලාත් ගහලා ගියා. කියලාත් ගහලා ගියලා තියෙන්නේ. ඒ වෙලාවේ නිගන්ඨ නාථපුත්‍ර හොඳටම තේජියා. මේ හැතිරි කොහෙන්ද ගෙනාවේ එහෙම කින් අහන්න ඇති. සිටුවරයා හරියට අර කුවක් ගෙඩියට අහු වුණා වගේ. සිටුවරයා කියලා කියනවා අනේ මේ කුංචි ළමෙක්නේ සමා වෙන්න මා වෙනුවෙන් සමාව දෙන්න ඒ දරුවට කියලා. කොහොම හරි නිකන්තනාත පුත් ඒ ශාස්ත්‍රවරයා යවලා මේ දියණිය ළඟට ඇවිල්ලා අහලා තියෙන දුව මොකක්ද ඒ කරපු වැඩේ. එහෙමයි. අද කාලේ වගේ නම් ඇත්තටම අම්මා තාත්තා කියන්නේ එතෙන්ද දැන් මේ විවාහයක් කරලා දුන්න බොහොම අමාරුවෙන් ඕක රැකගෙන හිටපන් කියලානේ කියන්නේ. සාමාන්‍ය එහෙම තමයි කියන්නේ. නමුත් දැන් බලන්න මේ අවබෝධයට ගිය කෙනාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවේ මේ දියණිය කිව්වා මගේ රහතන් වහන්සේලා නම් ඔහොම නෙවෙයි. ඇත්තටම දැන් අද කාලේ මේ වර්තමාන සමාජයේ මේ මාර්ගඵලලාභයෙන් පඳුරක් ගන්න දිවි වෙන කාලවකවානුවක් වෙලා තියෙනවානේ. නමුත් බලන්න චූලසුබද්‍රාව තමන් වහන්සේ තමන්ගේ රහතන් වහන්සේලා හැඳින්නුවේ සම්පින්ද්‍රියා සන්තමානසා ආදි වශයෙන්. එතන මේ සමය කිව්වේ සම්පින්ද්‍රියා සන්තමානස මගේ රහතන් වහන්සේලා මේ ඉඳුරන් හරියම සංවරයි. අස කන නාසය දිව ශරීරය මනස උන්වහන්සේලා හරි සංවරයි. ඊළඟට උන්වහන්සේලා මේ හිතත් බොහෝම සංවරයි. සාන්ත භාවයට පත් වෙලා ඉන්නේ. සාන්ත භාවයට කියන්නේ අතර මුනිවරු. ගතසිත දෙකම සංසුන්. ගතසිත දෙකම සංසුන්. ඊළඟට එතුමිය කියන මගේ ශ්‍රමණයන් වහන්සේලා මේ ඇස් බිමට හෙලාගෙනම ඉන්නේ. වටපිට එහෙම බලන්නේ නැහැ. ඔක්කිට චක්කු. ඔක්කිට චක්කු. මිත භාමී වහන්සේලා කතා කරන්නේ පමණ දැනගෙන. මෙන්න මේ තමයි මගේ රහතන් වහන්සේ. බලන්න ඇත්තටම දැන් මේ ආර්ය ශ්‍රාවිකා සම සම වෙන බැහැන සමහර වෙලාවට රහතන් වහන්සේලා මිතභානි රහතන් වහන්සේලගේ ස්වභාවය. නමුත් රහත්ය කියන අය වචන කතා කරන්න ගත්තාම නන් ස්ටොප් කතා කරන අවස්ථාව අපි අහලා තියෙන මාතෘකාව. තමයි දැන් මේ දැන් මේ පුංචි ගාථා වුණා. දැන් මේ සෝතාපන්න අනුගමනය පුළුවන්. සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවා රහතන් වහන්සේලා හඳුන්වන විදිහ. එහෙමයි. ඒ රහතන් වහන්සේලා මෙන්න මේ විදිහයි ලාභයක් ලැබුණත් මෙහෙමයි අලාභයක් ලැබුණත් මෙහෙමයි. උන්වහන්සේලා සමසිත්වයි ඉන්නේ. උන්වහන්සේලා බිමට හෙළු නෙත්‍යතිවයි ඉන්නේ. උන්වහන්සේලාගේ ඉඳුරන් බොහොම සංවරයි. මෙන්න මම දැකපු රහතන් වහන්සේලා. ඉතින් ඒ වෙලාවේ මම හිතනවා කාලක සිටුතුමාට පුංචි පැහැදීමක් ඇති වෙන්නත් ඇති. ඒක නෙමෙයි. ඔව්. ඒක පෙන්වෙන්නේ නැහැ. එහෙනම් අපි ඒගොල්ලන්ට දානයක් දෙමු කියලා. දානයක් දෙන්නේ. ඉතින් මේ සුරසබද්දරාට හරි සතුටුයි. ඉතින් මාමේ අපි කවදද දාන දෙන්නේ? හෙටම දෙමු කියලා. ඇයි මේ හෙටම කියලා කිව්වේ? එතන එතරම් ශනිකව සූදානම් කරගන්න පුළුවන්ද? ඒක තමයි එතනදී මම හිතන්නේ කාල සිටුතුමාට හිතෙන්නේ හෙටම ආරාධනා කළොත් දැන් මේ පඩම්ම ගන්න බැරි වෙන්න ඒ කියන්නේ සූල සුබද්‍රාම අමාරුයි දෙමීමේ අදහසක් යටින් තියෙන්නේ නැති. මගේ රහතන් වහන්සේලාට අපහාස කරපු එකට පාඩමක් උගන්වනවා කියලා. එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි චූල සුභද්‍රාව කල්පනා කළා මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. ඉතින් මෙයා මොකද කරේ? තමන් පිට මල් ටිකක් හදාගෙන ගෙදර උඩු මහන් තලයට ගිහිල්ලා තථාගතයන් වහන්සේට ආරාධනා කළා. භාගතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් හෙට දවසේදී 500ක් මහා සංඝන සමග මේ කාලක මේ කාලක සිටුතුමාගේ මේ ගෙදරට වඩිනසේක්වා කියලා. ඒ කතා පොතේ සඳහන් වෙනවා ඒ මල් ටික තථාගතයන් වහන්සේගේ සුගන්ධ ගන්ධ කිසි වියනක් හැටියට සකස් වෙලා. ඒ කියන්නේ මේ අර දර්ශනීයට ගිහිල්ලා ඉවර වෙලා ඒ මල් අහසට විසි කරාම ඒ මල් මිත්‍ර අටමිටක්. ඔව්. ඒක අහසින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරන ධම්මසභා මණ්ඩපයේ ඉහළින් මල් වෙනස්සේ තැන්පත් වෙලා තිබුණා තියෙනවා. එහෙනම් ඒ වෙලාවට විශේෂත්වය තමයි අනාථ පින්ඩික සිටුමා එතන. ආ එහෙනම් අනාථ පින්ඩික සිටුමා බුදුරජාණන් වහන්සේට මතක් කරන ස්වාමීන් වහන්සේ මම මේ විශේෂයෙන්ම ආවේ පිට වහන්සේට අපේ මාලිගාවේ දානයට ආරාධනා කරා. ඒ වෙලාවේ අනාථ පින්ඩිකමාට බුදුරජාණන් වහන්සේ වදාම සිටුමන මට ඒක බාර ගන්න වෙන්නේ නැහැ. මම මේ චූල සුමද්‍රාවගේ දානෙ පිළිගත් කරා. ඒ වෙලාවේ අනාථපිණ්ඩික සිටුමා කියන ස්වාමීන් මේ පැවැත්ම වල ඉඳලා යොදුන් හතක්. යොදුන් හතක් කියලා කිව්වම යොදුනක් කියන්නේ සැපතුන් 16ක්. එහේ. එතකොට සැපතුන් 10000 100 100කට වැඩි. එහේ. එච්චර ඈතකට කොහොමද වඩින්නේ? ඊළඟ කවුද මේ ආරාධනාවට ආවේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එතනදීත් අදාළේ අර দূරේ සන්තෝෂ ප්‍රකාශිත කියන දේශනාව මහත් වදාරනවා. මේ සාන්ත වූ පුද්දලයා දුර හිටියත් අර හිමාල වනයක් වගේ පේනවා. හිමාල වනයේ ඈතට පේනවා වගේ ඒ පුජ්‍යල මට පේනවා. පින් ඇති අය බුදුහාමුදුරන්ට දැක ගන්න පුළුවන්. බුදු කරුණාවට පේනවා. ඒ වගේම සමහරවිට සාන්තම වූ පුජ්‍යලෝ මේ ළඟ හිටියත් හරියට රාත්‍රී කාලයේ වැටිච්ච ඉන්සලයක් වගේ පේන්නේ නැහැ වගේ පේන්නේ නැහැ කියලා බුදුරජාණන් දේශනාව කරලා ඒ ආරාධනාව මාර්ගගත කියන සිටුවරයක් හරි සතුටු වුණා මේ මගේ දියණියට හිට වෙන්න. කියලා සිටුවරයාගේ ආශිර්වාදය ලැබුණා. ඒ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සක්‍රියවදුන් නිර්මාණය කරපු කුටිවලම කරන මේවා මේ මනක් කල්පිත කතා නෙවෙයි. මේ වගේ සාකච්ඡා මේ වෙසක් තුන් පොහොව දවසේ ශ්‍රවණය කරන්න බොහොම ශ්‍රද්ධාවෙන්. එහෙම. සක්දේවදුන් බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් ස්වාමීන් වහන්සේලාට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ලවා මාලිගා මණ්ඩප හැදුවා 500ක්. මොකද මේක විශේෂිත වූ ගමනක්. එහේ. ඉතින් බලන්න දැන් අපේ ස්වාමීන් වහන්සේ දැන් චොල සුභද්‍රාව යහුසුලුව දැන් දාන සම්පාදනය කරන අයට පොඩි සැකයකට ඇති වුණා. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ මෙතර කාර්ය බහුල කෙනෙක් ආසනික ආරාධනා පිළිගත්තද කියලා. බුද්ධ කෘත්‍යය තියෙන උන්වහන්සේලා පැහැෙන වැඩ තියෙනවා. මගේ ආරාධනාව බාරගත්තද නැද්දෝ කියලා හිතනකොට විසමන දිව්‍ය රාජයා වෛශ්‍රම දිව්‍ය රාජයා විසින් නැගෙන්නේ කම්පා වෙන්න එපා බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාරගත්තා. බලන්න ඒ කාලේ අර ප්‍රතිපත්තිත් එක්ක ඉන්න සීලවන්තයන් සමග දෙවියෝ මොනතරම් සම්බන්ධයක් තිබිලාද කියන්නේ. නැත්නම් අපිට දෙවියෝ සම්බන්ධ කරගන්න ඕන නම් ඒක ඒක විදිහේ යාග හෝම පවත්වන්න දෙයක් නැහැ. අපි තාම හොඳට සීලවන්ත වෙඳගෙන හිත නෙළුම් මලක් වගේ තියාගෙන බුදුම පිරිසුදු ජීවිතයක් ගත කරනවා නම් දෙවියන් ඇවිල්ලා අපි ඒ සමීපයට ඇවිල්ලා ඇත්තටම මේ වගේ උදව්පකාර ආරක්ෂා කිරීම කරනවා කරන බව මේකෙන් පැහැදිලි වෙනවා අන්තිමට බුදුරජාණන් වහන්සේ සාකේතයට අර විදිහට වැඩම කළා. ඉතින් දැකීම මාත්‍රයෙන් සිටුතුමා පැහැදුනා. දානි මණ්ඩල අවස්ථානයේ අනුමෝදනාව කරපුවාම සිටුතුමා සෝතාපන්න වුණ ආරත්තර මිත්‍යාදිට්ඨික සිටුතුමා. සිටුතුමාගේ තිබිච්ච විරණක් බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒකේ කුටිසෙනසුන් සකස් කළා, සම්පකුණු සකස් කළා, සක්මන් මළු සකස් කළා. ඒ විහාරය තමයි කාලක සිටුතුමා පූජා කරපු විහාරය තමයි කාලකාරාමය. එහෙනම් මේ සාපේතයෙන්ම මහානවිත්තු 500ක් වෙනා වහන්සේලා මේ විහාරේ ප්‍රතිපත්ති කරුවා. මේ ස්වාමීන් වහන්සේලා දවසක් සාකච්ඡා කරනවා හරි පුදුමයි මේ සාකේතේටම මහා ආලෝකයක්. පුදුමයි මේ කාලක සිටුතුමා මේ විදිහට වෙනස් කරපු මේ විදිහට මේ ශනික යාදෘෂ්ටික ගැන සම්මාදිටිකේ බාහිරකට මේ විදිහට මේ වෙනස පිළිබඳව කතා කරගෙන ඉන්නකොට බහංගුතුන් වහන්සේ දෙන්න වඩිනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අදත් මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ වටිනාම සූත්‍ර දේශනාව සමන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් තථාගත ගුණ වදාළ මේ උතුම් දේශනාව මෙන්න මේ විහාරස්ථානයේ තමයි දේශනා කරන්න යෙදුනේ. So දැන් අපේ හාමුදුරුවෝ ඊටාම මනවින් පැහැදිලි කළා කොහොමද අද අපි මේ සාකච්ඡා කරන්න යන අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතේහි උරුල වර්ගයට ආйти මේ කාලකාරාමි සූත්‍ර දේශනාව සඳහා ඒ නම යෙදුනේ කොහොමද කියන කාරණාව. ඉතින් සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේලා එකට එකතු වුණාම බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ස්වාමින් වහන්සේලා එකට එකතු වුණාම කරන්න ඕන වැඩ දෙකක් තියෙනවා. පළවෙනි කාර්යය තමයි ධම්මීවා කතා. එක්ක දැහැමි කතාවක් ධර්ම සාකච්ඡාවක් කරන්න. කවුරු හරි පිරිසක් එකට එකතු වුණාම පන්සලකදී විශේෂයෙන්ම ධර්ම සාකච්ඡාවක් කරන්න. එහෙම සාකච්ඡාවක් කරන්නට අදාළ තරම් දැනුමක් නැත්නම් අරියෝවා තුන්හි භාවෝ ආර්ය තුෂ්ණී භාවයෙන් කටයුතු කරන්න. දැන් නැත්නම් නිහඬව භාවනානුයෝගී වෙන්න. සමහරව ඉන්නවා තුෂ්ණී භාවයෙන් හැබැයි ඒක ආර්ය තුෂ්ණී භාවය නෙවෙයි. බුම්මාගෙන ඉන්න තුෂ්ණී භාවයකුත් එහෙම කේන්ති ගියාම ඇති කරගන්න තුෂ්ණී භාවයක්. ඒක නෙවෙයි මෙතන කියන්නේ. ඉතින් දැන් මේ ස්වාමින් වහන්සේලා බොහෝ දෙනා එකතු වෙලා ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ මේ සුවිශේෂ හැකියාවන් උන්වහන්සේගේ තියෙන මේ පුණ්‍ය බලය උන්වහන්සේගේ තියෙන මේ දේශනා ප්‍රාතිහාර්ය ගුණ ගැන සාකච්ඡාවට යෙදුණා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සතු ඒ සුවිශේෂ ඥාන සම්භාරය පිළිබඳව එක්තරා විදිහක සංක්ෂිප්ත දේශනාවක් සිදු කළා. ඒ දේශනාවෙන් එකින් එක කාරණා විස්තර කරනකොට මහ පොළොව අස්වතාවක් කම්පා වුණා කියන බව මේ අටුවා කතාවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ වෙසක් පොය දවසේ අපි කැමති අපේ පඤ්ඤාසීර ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න ඒ මහ පොළොව කම්පා වන්නට හේතු වන තරම් ප්‍රබල වූ උන්වහන්සේ සතුයි සුවිශේෂ ගුණයන්ගෙන් පළවෙනි ගුණය හැටියට සඳහන් වෙන්නේ මොකක්ද අපි හඳුන්වන්නේ? ඇත්තටම අපේ සම්දිකිති ස්වාමීන් වහන්සේ මෙතන පළවෙනි ගුණේ හැටියට සඳහන් වන්නේ සම්බන්විත භූමිය. එහෙමයි. කරුවත් නිසා ඥානය. ඥානය. ඇත්තටම ඊට කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕන. අපේ ස්වාමීන් වහන්සේ දැන් මතක් කළානේ අපේ සද්දාතිස්ස රජුරන්ගේ කතා පුවත. එහෙයි. සද්දාතිස්ස රජුරු කලුබුද්ධ රක්ෂිත මහරහතන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේ පුදුම විදිහට බුදුගුණ කිව්වා. තවත් බුදුගුණ කියනවාද කියලා. අපි ඇත්තට මේ සාකච්ඡාවේදී ඒක පොඩ්ඩක් ඉස්මතු කරන්න ඕන. අපි දෙනම වගේ දෙනමකට කවදාකවත් මේ ਸਰුවත්තාඥානෙ කතා කරන්න පුළුවන් කම නැහැ. ඉවර කරන්න පුළුවන් අපි දන්නේ නැති හින්දා නේද? <laughs> දන්න කෙනෙකුට ඒක ඉවර කරන්න බැරි වෙනවා. දන්න කෙනෙකුට ඉවර කරන්න බැහැ. එතකොට අපේ ස්වාමීන් වහන්සේ එදා සද්දාතිස්ස මහරජුරු අහන ස්වාමීන් වහන්සේ පුදුම විදිහට බුදුගුණ කිව්වා. තවත් බුදුගුණ තියෙනවා. අනේ මහරජතුමනි මම මේ බොහෝම ස්වල්පයක් මම මේ කිව්වේ. ඒ රජුරු බොහොම ශ්‍රද්ධාවන්තයි. අනේ ස්වාමීන් වහන්සේ උපමාවකින් පැහැදිලි කළොත් ඒ වෙලාවේ බුද්ධ රක්ෂිත මහරහතන් වහන්සේ වදාරන මේ ගංගානන් නදිය වගේ විශාල ගංගාවක්. එහෙම. ඒ වර්ෂාපතනය වෙලා දෙගොඩ ගලා යන ගංගාවක ඉදිකටු සිදුරකින් වතුර බින්දුවක් බින්දුවක් එන්නේ නැහැ. බොහොම සල්පයක්. අන්නේ ඉදිකටු සිදුරකින් එන වගේ ප්‍රමාණයක් තමයි මම මේ දේශනා කරපු බුදු ගුණ. ඒකට දේශනා නොකරපු බුදු ගුණ අර දෙකට තලා යන ගංගාවේ ජලය වගේ. ඒක අද්දුරු සද්ධාවන්තයි. ඒ කියන්නේ සද්ධා කිස්ස කියන්නේ මේ ස්වාමීන් වහන්සේ හරි ආසයි. තවත් උපමාවක් කියන්නේ. ඒ වෙලාවේ බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ වදාරන මේ අහසේ කුරුල්ලෙක් පියාඹනවා. කුරුල්ලෙක් පියාඹනකොට අර කුරුල්ලාගේ ව්‍යාපත්තනට මේ අවකාශය පොඩ්ඩක් අහු වෙනවනේ යට වෙන ප්‍රමාණය. වැහෙන ප්‍රමාණය. ආවරණීය. ආවරණ වෙන ප්‍රමාණය. මහරජතුමනි මේ ආවරණය වෙන ප්‍රමාණය වගේ බුදුගුණ සුත්තක් තමයි මම කිව්වේ. ඒ මුළු අවකාශයේම ඒ නොපී බුදුගුණ. ප්‍රශ්නේ සාදුනාද පවත්වනවා. අනේ ස්වාමී තවත් උපමාවක්. අද උනත් ඒ ශ්‍රද්ධාව ගොඩාක් එළියේ ඔය විදිහටමනේ කතා කරන්නේ එහෙම. ඉතින් ඒ වෙලාවේ බුද්ධ රක්ෂිත මහරහතන් වහන්සේ වදාරනවා තවත් ලස්සන උපමාවක් මේ සී කරලක් අරගෙන යොදුන් සිය ගානක් දිග සාල කුඹුරායක ගෝයන් කපන කාලෙක එක වී කරලක් අරගෙන පෙන්නනවා කියන්නේ. අන්න ඒ වගේ ප්‍රමාණයක් තමයි මම මේ බුදුගුණ දේශනා කරේ. අර යොදුන් සිය දහස් ගානක තියෙන ගිහි කරල් වගේ බුදුගුණ දේශනා නොකරපු ටික. ඒ වෙලාවේ සද්ධාතිස්ස රජුගේ පුදුමාකාර සතුටක් ලැබෙනවා. මගේ රාජ්‍යයේ මේ වගේ දක්ෂ ප්‍රතිබල මේ වගේ හැකියාවන් තියෙන විසුන් වහන්සේලා දීමත් ලොකු භාග්‍යයක් කියලා සද්ධාතිස්ස රජු ප්‍රකාශ කරනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේ මම මුලින් මේ ටික කිව්වේ ඇත්තටම අපේ සත්‍ය ප්‍රමාණය අපි මේ වෙලාවේ හැටියට තමයි මේ සම්බන්ධිත භූමිය ආයේ ඉතුරු භූමිය විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි හන්නේ චුට්ටක් මතක් කරමු කල වේලාව නිසා මම එතන කෙටියෙන් සඳහන් කළේ දැන් මේ විදිහට කියලා සද්ධාතිස්ස රජුරෝ මේ ලංකාව සංඝයාට සංඝ සතු පූජා කළානේ. එතකොට සඳහන් වෙනවා ඒ කතා ප්‍රවෘත්තියේ හාමුදුරුව මතක් කරනවා මට රාජ්‍ය දෙකකින් වැඩක් නැහැ. අපි අයිති ධර්ම රාජ්‍යයට. ඒ නිසා මේ ලංකා රාජ්‍යය බාරගත්තොත් මට මගේ මේ ධර්ම රාජ්‍යය කටයුතු කරගන්න විවේක අවශ්‍ය කාලසීම මත. ඒ නිසා ලංකා රාජ්‍ය භාරගෙන ඔබතුමා පාලනය කරන්න කියලා ආපහු එතුමාටම පැවරුවා. නැත්තම් හිතනවනේ මේක ආපහු මේ මේ හාමුදුරන්ට අයිති දෙයක් දීලා අරගත්තා කියලා. එතකොට නැවතත් අර ස්වාමින් වහන්සේ මේ රාජ්‍ය ධාර්මිකව හොඳින් යහපත් විදිහට පාලනය කරන්න කියලා රජතුමාට පැවරූපවත් සඳහන් වෙනවා. ඉතින් තාම වටිනවා අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු එක. දැන් ඇත්තටම දාර බුදුරජාණන් වහන්සේ කපිලවස්තුපුර පින්නපාතේ වඩිනකොටත් සුද්ධෝදන මහරජුරු ඇවිල්ලා මතක් කළානේ මගේ මේ ශාක්‍ය වංශයට නිඳා කරන්න එපා. එහෙනම් ඒ වෙලාවෙත් අපේ තිලෝක බුදුරජාණන් වහන්සේ වදාළේ ඔබතුමාගේ වංශය ශාක්‍ය වංශය නමුත් මගේ වංශය බුද්ධ වංශය. ඒක අපි විසුණු වහන්සේලා හැටියට අපි හැමෝටම මේක ලොකු ආදර්ශමත් එහෙම කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධිත නිය ගැන කතා කරනකොට සම්බ කියලා කියන්නේ අතන සියල්ලනේ ਸਰව සියල්ල. හරව. හරව කියන්නේ සියල්ල. සියල්ල දක්නා ඥාණයට තමයි ਸਰවඥතා ඥාණය කියලා කියන්නේ. සම්බන්ධෝ කියලා සම්බන්ධෝ කියලා කියන්නේ ඒකයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ සූත්‍රයේදී මේක ටිකක් පුංචි සූත්‍ර දේශනාවක් වුණාට හරි ගැඹුරු සූත්‍ර දේශනාවක්. එහෙම එහෙම. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විසුණු මහන්සලට වදාරනවා මේ ලෝකේ ඉන්න සියලුම දෙනා කියන්නේ ශ්‍රමණවරු, බ්‍රාහ්මණවරු, මාරයෝ ඊළඟට දෙවියෝ, බ්‍රාහ්මණයෝ, රක්මයන් ශ්‍රමණයන් මේ හැමෝම හැම කෙනෙක්ම ඇහෙන් දකින්න දේවල් තියෙනවා. එහෙම. කනෙන් අහන දේවල් තියෙනවා. එහෙම. නාසයෙන් ආග්‍රහණය කරන දේවල් තියෙනවා. එහෙම. දිවෙන් රස විඳින දේවල් තියෙනවා. කයට විඳින පහසවල් තියෙනවා. හිතට ගන්න අරමුණු තියෙනවා. එහෙම. ඒ ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි සියලුම දෙනා ඒ ශ්‍රමණක් දහක් මනෝද සියලුම දෙනා ඔය විදිහට මේ ආයතන හයට ගන්න සියලුම ඒ රූපාදී අරමුණු තථාගතයන් වහන්සේ දකිනවා. එහෙම. ඉතින් සාමාන්‍යයෙන් අපිට ස්වාමීන් වහන්සේ අපි ළඟම ඉන්න අපේ ශිෂ්‍යෙක් හිතන දෙයක්වත් අපිට හිතන්න දන්නේ නැහැ මොකද හිතන්නේ. දැන් අපි දෙනම හිටියට ස්වාමීන් වහන්සේ හිතන දේ මම දන්නේ නැහැ මම හිතන දේ ඊළඟට අහන්න යන්නේ මොකද්ද කියලා හම්බුරු දන්නේ මම දන්නේ නැහැ. එතකොට දැන් බලන්න ਸਰවඥ සාඥානි මෙහෙම එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මුළු ලෝක මුළු තුන් ලෝකේම සින සියලු සත්වයන් දකින දේවුන් වහන්සේට පේනවා. අහන දේ උන්වහන්සේට පේනවා. ආග්‍රහණය කරන දේ උන්වහන්සේට පේනවා. රස විඳින දේ උන්වහන්සේට පේනවා. හිතන දේ සියල්ලම උන්වහන්සේට පේනවා. ඒ කියන්නේ අපි හඳුරන්නේ දැන් මෙතනදී ගත්තොත් දැන් මිනිස්සු විදිහට අපි ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන මානුෂීය රූප තියෙනවා මනුෂ්‍ය ලෝකේ තියෙන රූප ඒ වගේම ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ඒවා සියල්ල බුදුහාමුදුරන්ට දැනගැනීමේ හැකියාව තියෙනවා. හැකියාව තියෙනවා. දැන් සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නේ නැහැනේ දෙවියෝ. එතකොට දිව්‍ය ලෝකයේ තියෙන අනිකුත් රූප මොනවද කියලා සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැනේ. ඒ අය කන්නේ මොනවද? ඒ අයගේ කෑම જાති මොනවද? ඒ අයගේ සුවඳ මොන වගේද? ඒ අයගේ රස මොන වගේද? ඒ අයගේ ස්පර්ශ මොන වගේද කියලා සාමාන්‍ය අය දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව දැනුම තියෙනවා කියන එක නේද මේ පැහැදිලි කරන්නේ. ඒක හරි. අපේ සාරණාත විශේෂයෙන් මතක් කරගන්නත් ඕන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මොකද මේ බාහිර ආයතන ටික මෙතනදී මේ ඉදිරිපත් කළේ කියලා. එහෙනම් ඇත්තටම ස්වාමීන් වහන්සේ අපි මේ ලෝකයේ නොයේක් දේවල් අල්ලගත්තට අපේ ලෝකයේ තමයි අපි ඇහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස විඳිනවා, හිතට අරමුණු ගන්න. ඕක තමයි අපේ ලෝකය. එහෙම ඔයින්තර ලෝකයක් නැහැ. ඔයින්තර ලෝකයක් නැහැ. දැන් කෙනෙක් ජීවත් වෙනවා, සැප විඳිනවා, දුක් විඳිනවා කියන ඔය හරහා වෙන ක්‍රියාදාමයකට තමයි එයා ඒක එක විදිහට ප්‍රකාශ කරන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝකේ මේ තුන් ලෝකේම ඕනෑම කෙනෙක් හිතන දේ හරි, පතන දේ හරි, හොයන දේ හරි ඒ සියල්ලම භාගතුන් වහන්සේ දන්නවා. ඒක අපිට ඉතාම හොඳට පැහැදිලි වෙනවා. දැන් බලන්න අර ඌරුවෙල කාශ්‍යප කියන අර ශ්‍රමණයන් වහන්සේ দমনය කරන්න බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඉස්සල කතා බහක් ඇති වෙනවනේ. ඉතින් ඌරුවෙල කාශ්‍යප හිතනවා අදාර මහා ශ්‍රමණයන් වහන්සේ අපේ ආශ්‍රමයට එන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ අද දාණයෙන් පස්සේ වැඩියොත් හොඳයි. මොකද අපි අද දාන කියන්නේ විශේෂ දායක පිරිසක් ඒ දායක පිරිස මහා ශ්‍රමණයාගේ පැත්තට යන්න පුළුවන් ආවොත්. ඒ නිසා අපි දානේ වළඳලා ඉවරනාට පස්සේ මේ මහා ශ්‍රමණය අපේ ආශ්‍රමයට ආවනම් හොඳයි කියලා සිතුවිල්ල පහළ වෙනවා. එහෙනම් බුදුරජාණන් ඒක දැකලා උන්වහන්සේ දානෙන් පස්සේ වඩිනවා. අපේ අනේ අනේ දෙන්නේ මට තව දැනගන්න දෙයක් දැන් ওই විදිහට බුදුරජාණන් වහන්සේට සියල්ල දැනෙනවා, පෙනෙන ලෝකයේම මනුෂ්‍ය ලෝක විතරක් නෙවෙයි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල පවා දකින්න හැකියාව තියෙනවා කියන මේ ඒ සුවිශේෂ හැකියාවක් නේ තහන්නේ එතකොට මේ බුදුහාමුදුරුවන්ට හැමතිස්සෙම හැම දෙයක්ම ඔය විදිහට පෙනෙනවාද නැත්නම් අවශ්‍ය වෙලාවට විතරක් බලනවාද ඇත්තටම හැම දෙයක්ම පේන්න ගත්තොත් හැම දෙයක්ම නෑ ඒ තථාගතයන් වහන්සේට ඇත්තටම දැන් අපි අර මහා කරුණා සමාපස්සිත සමවැදිලා උන්වහන්සේ ලෝකේ බලා වදාරනවානේ. එහෙම. ඒ වෙලාවට උන්වහන්සේට පිහිට වෙන්න යම් කෙනෙක් ඉන්නවා නම් උන්වහන්සේට ඇත්තටම එයයි කරුණා දැනට අහු වෙනවා. එහෙම. එතකොට ඇත්තටම තථාගතයන් වහන්සේ යම් කිසි දෙයක් අරමුණු කළොත් උන්වහන්සේට ඒක ඉක්මනින්ම පේනවා එහෙම නැත්නම් මේ ලෝකයේ තියෙන හැම එකක්ම තථාගතයන් ඔක්කොම හෙන්න ගත්තොත් ඔක්කොම පේන්න ගත්තොත් නේද ඒක ලොකු ප්‍රශ්නයක් එහෙමයි ඒකලද කියන අපි හන්නේ ධර්මයේ මේ ආවර්ජන ප්‍රතිබද්ධ ඥානය කියලා අන්න හරිය ඒක ඒ මොහොතේදී ආවර්ජනය කරලා තමයි ඒ දැනුම උපදවන්නේ උපදවා ගන්න ඒ ඕන වෙලාවක ඒ දැනුම උපදවා ගැනීම හැකි කියලා බුදුහාමුදුරන්තර ගන්නකොට තියෙනවා ඉතින් ඒ වෙලාවේ උරුවෙල කාශ්‍යප දැන් තථාගතයන් වහන්සේ හවස වැඩිහම ආ මහා ශ්‍රමණයන් වහන්සේ මොකද උදේ වැඩි නැති නෑ බොහොම දන්නේ නැහැ වගේ <laughs> බොහොම දැනගෙන මතක් කරනවා. ඉතින් අද කාලේ මිනිස්සුත් එහෙම ගොඩක් මිනිස්සුත් එහෙම මෙහෙමයි. වචින් කරනවා. අන්තිම කාරණාවකට හිනාවක් කරනකොට මට මතක් වෙන්නේ <laughs> අද සමාජේ මතක් වෙන්නේ නැති කියලා. එහෙමයි. ඉතින් ඇත්තටම කොහොම හරි ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වෙලකාස්සට කියනවා මේ ඇයි ඔයා හිතුවනේ මම දානෙ පස්සේ આવොත් හොඳයි නැත්නම් අර දායකයෝ මගේ පැත්තටයි කියලා සිතුවිල්ල පහළ වුණානේ කියලා. හරි ඒ වගේ කතාගතන් වහන්සේට හැමදේම කියනවා. දැන් අර මත ප්‍රඥාට සිතුවිල්ලක් ඇති වුණා. එහෙම. දකුණක් මෙයාට හිතුණා මේ මෙතන තමයි නිත්‍ය තැන. එහෙම. දක්ම ලෝකෙට ගිහිල්ලා එයාට හිතුණා හැම. එහෙම. මෙතන තමයි දිරන්නේ තැන. එහෙම. මෙතන තමයි මේ කියන්නේ සාස්ත්‍රත දෘෂ්ටියක් දෘෂ්ටියක් ඇති වුණා. එහෙම. ඒකේ ලාභ බුදුරජාණන් වහන්සේ අතර පෙනී සිටියා. එහෙම. පෙනී සිටිනකොට මත බ්‍රහ්මයා බැලුවා මේ ශ්‍රමණයන් වහන්සේ. ආ, නිදුකානන් වහන්සේ වඩින්න ඔබ වහන්සේ හරිම තැනට ආවේ. <laughs> මෙතන තමයි ස්ථිර තැන, මෙතන තමයි දිරන්නේ නැති තැන, මෙතන තමයි මැරෙන්නේ නැති තැන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මම ඔයාගේ සිතුවිල්ල දැකලා යාවේ. නැතු මෙතන මේ ස්ථිර තැනක් හැටියට නෙවෙයි. ඒක බලන්න බ්‍රහ්මයේ හිතන දේ පවා බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ එහෙම. ඒ වගේම අපි හන්නේ තවත් මට මතක් වෙන සිද්ධියක් කදිරවනේ රේවත හාමුදුරන්ගේ කතාවස්තුව සඳහන් වෙනවා අපි හන්නේ. දැන් මහා කැලෑවක් මැද්දේ රේවත හාමුදුරුව වැඩ ඉන්නේ අතින් දුෂ්කර ජීවිතයක් ගත කරනවා කියලා තමයි ප්‍රසිද්ධ වුනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා තවත් ස්වාමීන් වහන්සේලා සමගුණ වහන්සේ බහැ දකින්න ගිහිපු වෙලාවේ එතන උන්වහන්සේ ඍදි ප්‍රාතිහාර්ය බලයෙන් අර වැඩම කරපු හාමුදුරන්ට බොහොම අලංකාර කුටි නිර්මාණය කරලා තිබුණා. ඉතින් උන්වහන්සේගේ මේ සුවිශේෂ හැකියාව ගැන නොදන්න සාමාන්‍ය හාමුදුරුවෝ කල්පනා කරන්න ගත්තා මේ හාමුදුරුවෝ මේ කැලේට වෙලා පන්සල් අදාද ඉඳලා නැදීන මේ කොච්චර හොඳට මේවා හදලද මේ මහානෙච්ච දවසේ මේවා හදාද ඉන්නේ නැති මේ අගයට දෙන්නේ කියලා එහෙම හිතුවා. ඉතින් බුදුරජාණන් වහන්සේට අර හාමුදුරුවන්ගේ සිතුවිල්ල මතක් වුණා. දැනුණා. දැනුණාට පස්සේ මේ අත්තන්ට ඇත්ත අවබෝධ කරවල දීම සඳහා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කළා. ආපහු අර කදිරවණේ ඉඳලා සවැත් නුවරට වදින ගමනේදී ආපහු යනකොට අර හාමුදුරුවෝ ගෙනාපු සිවුරු පාස්තරේම අමතක වෙන්න ඕන කියලා. බුදුහාමුදුර අදිෂ්ඨානයක් කළා. ඉතින් ඒ වගේම යන දවසේ මේව අදාළ අමතක වෙලා ගියා. ඉතින් අර හාමුදුරුව ආපහු එළියට පස්සේ රේවත හාමුදුරුව අදිෂ්ඨානය අතහැරලා දැම්ම. එතකොට අර පරණේ කිහිරි වනේම තමයි පතෝ කැලෑවම තමයි තිතුරුනේ. ඉතින් අර හාමුදුරුව ටික පාත්‍ර අරව මේ අරගෙන යන්න දෙද්දී නිතර පන්සල නැහැ. එතකොට උන්වහන්සේ එතකොට ගිහිල්ලා තේරුණා මේක උන්වහන්සේ යොද්දි ප්‍රාතිහාරයෙන් කරපු වැඩක් කියන එක. ඉතින් බුදුහාමුදුරන්ට එතෙන්දී අර ස්වාමීන් වහන්සේලාගේ සිතුවිලි දැක ගන්න පුළුවන්. බලන්න අපේ හාමුදුරනේ ඇත්තටම දැන් එවැනි කාලයක අපිට ඉන්න තිබුණා නම් කියලා හිතනවා මේ සාකච්ඡා කරනකොට ඇත්තටම දැන් අපි ඕභාස ගාථා යල්ලම ගත්තා. එහෙනම් තථාගතයන් වහන්සේට මේ ස්වාමීන් වහන්සේලාගේ මාර්ගඵල ලබන්න ඒ අවස්ථාවට කිප්පු වෙනකොට උන්වහන්සේට ඒ ස්වාමීන් හිත පේනවා. එහෙනම් ඒ උන්වහන්සේ වෙලාවට දැන් තථාගතයන් වහන්සේ පැවැත්වුණු ජේතවනාරාමයේ ඉඳගෙන ඈත වනාන්තරයක භවනා කරන ස්වාමීන් වහන්සේ නම්කේ අවස්ථාන් රූපය හරියටම තථාගතයන් වහන්සේ පිහිට වෙනවා. උන්වහන්සේගේ මහා කරුණාව. එහේ. උන්වහන්සේ හරියටම ඒ භික්ෂුන් වහන්සේට අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාවක ධම්මපදයේ ගොඩාක් දේශනා එහෙමනේ. එහෙම. මේ දේශනාව කරපු ගමන් ඒ දේශනාව ශ්‍රවණය කරනකොට මට ස්වාමීන් වහන්සේ සෞඛලසුන්නක මහා රහත් භාවයට පත් වෙනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මේ ਸਰවත්තා ඥාණය පිළිබඳව මේ සබ්බඤ්ඤෝ භූමිය පිළිබඳව කතා කරනවා නම් අපිට ඒ කතා කරන්න ඇත්තටම අපිට මේ අපි දන්න තරමින් කෙලවරක් නැහැ. එහෙනම් අපිට පරිසම්පාද ක්‍රියාවලිය ගත්තොත්. එහෙනම් බලන්න දැන් පරිසම්පාදයේ මෙනෙහි කරන කෙනෙකුට ਸਰවඥතා ඥානය ගැන පුදුම හිතෙනවා. වැඩි ඕනේ නැහැ මේ සතරපද ගාතාවක් ගත්තාම එතන සම්්‍ය ක්‍රම තියෙන ਸਰවඥතා ඥානය. එහෙනම් ඒ නිසා මේ ਸਰවඥතා ඥානය පිළිබඳව අපිට නැවත කියන්න තියෙන්නේ අපිට සාමාන්‍යයෙන් අපි පොතේ පතෙන් අපි ඉගෙන ගත්ත දෙයින් අපි මේ විදිහේ වචන ප්‍රකාශ කරන හැරෙන්න අපට <clears throat> ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැහැ. ඒත් එක්කම අපි හඳුරන්නේ අද කාලේ මේ වසවානුව වෙනකොට දේව නිර්මාණවාදී ආගම් සියල් ආගම්වල ඉගැන්වීම් මතවාද සියල්ල බිඳ වැටෙන යුගයක මේ කොරෝනා වසංගතයත් එක්ක බුදුදහම තව තව බැබලි බැබලි උඩට ඉස්මතු වෙලා එනවා බුදු ප්‍රජානන් වහන්සේගේ අනිත්‍ය දර්ශනය උන්වහන්සේගේ ලෝකේ මේ පැවැත්ම පිළිබඳව දේශනා කරපු ස්වභාවයන් ඒ වගේම ලෝක වාසීන්ට උදා වෙන රෝගී තත්ත්වයන් පිළිබඳව උන්වහන්සේ කරපු විග්‍රහයන් අදටත් මේ මිනිස්සුන්ගේ විෂම පරිහාරජ ආබාධා කියන தત્ත්වය නේද අපි හනේ වඩ වඩා පැහැදිලි වෙන අවස්ථාවක්. තාම පැහැදිලි ඉතින් අපේ සාන සම්තනකට ආව දැන් මේ තියෙන වසංගත රෝගී තත්ත්වේ වුණත් අපේ දැන් කන්ද පිළිත අතරම කන්ද පිළිත අතුවාවේ පැහැදිලිවම තියෙනවා මේ විෂ වර්ග ලෝකයට. මේ විෂ වර්ගවල තින් අත්‍තරම් දැන් අද මේ තථාගතයන් වහන්සේ වදාළ මේ වාත විසක් ඒ වාතෙන් එන එකක් එහෙම අහිවාතකා රෝගය වුණා. දැන් අපි මේ අවුරුදු 2500ට මේ වගේ රෝගයක් ගැන අහලා තිබුණේ නැහැ. එහෙමයි. නමුත් බුදුරජාණන් වහන්සේ දැන් ජාතක කතාව අහි කියන්නේ තරත් සර්පේ. සර්පේ. එහෙමයි. වාත කියන්නේ වාතෙන් එන එහෙමයි. ප්‍රශ්නයක්. ඒත් අත්‍තරම සාමහන්ත මේ අපිට කන්ද පිළිත දිහා බලපුවම උනත් උන්වහන්සේ මේ අවස්ථාවල මෛත්‍රී අර සර්ප කොටස හතරකට මහත් මෛත්‍රී කරන්න කියලා විශ්වමහන්සලා දේශනා කරලා තියෙනවා. ඉතින් මම අත්දා බලලා තියෙනවා දැන් මම ඔය කතා පොඩ්ඩක් ඇදිච්ච හින්දා කියන්නේ මේ කන්ද පිළිත. අපේ කුටි වලට උනත් ඒ කුඹි හැම ආපුවාම අපිට ඉතින් එලවන්න බෑ. එහෙම. උඹකින් අතු ගන්නකොට මොනවා හරි දැම්මත් නැරෙනවා. ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ වැඩි ටිකක් අරගෙන අපි මේ කන්ද පිරිත කියලා විරූපක්කේ මෙත්තන් කියන අපි සූත්‍රය කියලා අපි දැම්මොත් දවසක් විතර යනකොට කොම්බි ටික ඔක්කොම යනවා. එහෙම. අපිට ඒ වගේ ඒ කියන්නේ ඒ තරම් ඒ වගේ ශක්තියක් තියෙනවා. එහෙම රත්නපගේ අපි හන්ද මම උපසම්පදා වෙලා පළවෙනි වස් කාලය බෝලවත වජිරාරාම ආරණ්‍ය සේනාසනේ වාසය කළේ. ඒ කාලේ මා සිටි කුටියට බුද්ධ මන්දිරයේ ඉඳලා කිලෝමීටරයක් විතර පයින් යන්න ඕන. මහා කැලෑව, රූස කැලෑව මැද්දේ සර්පයෝ විමානයයි කූඩැල්ලෝ ඉන්නවා හැමදාම කන්ද පිරිත සජ්ජායනා කරනවා මේ බුදුමැදිරේදී සජ්ජායනා කළා යනකොට කන්ද පිරිත කී කී තමයි යන්නේ කවදාවත් කිසිදු සතෙකුගෙන් කුඹේකින්වත් කරදරයක් වෙන්නේ නැහැ ඒක බොහොම බලසම්පන්න පිරිතක් අපේ හැන්නේ දැන් මෙතෙන්දී මේ සම්බන්්‍යක ඥානය කියන එක තවදුරටත් විග්‍රහ කරගත්තා. දැන් බුදුරජාණන් වහන්සේට තිබිච්ච සුවිශේෂ හැකියාවන් අතරේ තියෙනනේ දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත විඥාන ආදී වශයෙන් හැඳින්වෙන ඥාන. ඒ ඥානත් මේ සම්බන්්‍යක ඥානය තුළ අන්තර්ගත වීමක් වෙනවා. උදාහරණයක් දැන් කියපු කාරණානුව එහෙම අපිට අවබෝධ වෙනවා. තථාගතයන් වහන්සේගේ අනන්ත ඥාන සම්භාරයම සමත්යක් හැටියට ගත්තොත් එහෙයි. දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත විඥාන නැති ඒ වගේ සිදුවෙන එක එක ක්‍රියාදාමයන් තියෙනවා. එහෙමයි. නමුත් අපේ හාමුදුරුවනේ මේ තථාගතයන් වහන්සේ සතු ඒ පරම ගාම්භීර සියලුම ඥාන මේ සරුවත්තා ඥානෙ තුල ගැඹෙනවා. ගැඹෙනවා. එහෙයි. එතකොට දැන් අපි හාමුදුරු ඉතාම මනවින් පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේ සතු ඒ සුවිශේෂ භූමි ඥාන භූමියේ සම්බන්ධිත ඥානය පිළිබඳව මේ ලෝකයේ සිටින දෙවි මිනිස්සු සිටිනවා දෙවියෝ ඉන්නවා බ්‍රහ්මයෝ ඉන්නවා මාරයෝ ඉන්නවා වෙනත් සත්වයෝ ඉන්නවා ඒ සෑම සත්වයකු විසින්ම දකිනු ලබන රූප අසනු ලබන ශබ්ද ආග්‍රහණය කරනු ලබන ගඳ සුවඳ විඳිනු ලබන රස ස්පර්ශ සිතනු ලබන සිටිවිලි මේ සියල්ල දිව්‍යමය හෝ බ්‍රහ්මීය වශයෙන් හෝ මානුෂීය වශයෙන් හෝ පරිහරණය කරන සියල්ල ලැබෙන දේවල් මිනිසුන් විසින් දෙවියන් විසින් වුණට ලබා ගන්න දේවල් සොයා ගන්න දේවල් සියල්ල ධර්මයේ සඳහන් වෙන විශේෂ වචන දෙකක් ස්වාමීනි පත්තං ලැබුණු දේවල් පරියේසිතං සොයා යන දේවල් ඒ වගේම අනුවිචරිතම් මනසා සිතින් ලිහුබඳගෙන ගිහිල්ලා ලබා ගන්න දේවල් ඒ සියලු දේවල් පිළිබඳව බුදුරජාණන් වහන්සේට මනා වූ දැනුමක් තිබුණා ඒ නිසා උන්වහන්සේ සබ්බඤ්ඤිත ඥානෙ යුක්තයි සම්මඤ්ඤිත භූමිය. එතකොට ඒ ඒක තමන් වහන්සේ සතුයයි ප්‍රකාශ කරනවත් සමගින්ම මහ පොළොව කම්පා වුණා. ඒ අසිරිමත් ගුණ සමුදාය දරාගෙන ඉන්නට බෑ කියන්නාසේ. එතකොට දෙවැනි භූමිය හැටියට අපි හඳුන්වන්නේ හඳුන්වන කීනාසව භූමිය. ඒ පිළිබඳව කොහොමද අපි කරුණු ටිකක් දැනගන්නේ? ඔව්. ඇත්තම අපි හඳුන්වන්නේ කීනාසව භූමිය කියන්නේ මෙතන කොටින්ම කිව්වොත් උන්වහන්සේගේ නිකලස් බව. එහෙම බින්දුවක්වත් නැහැ. තථාගතයන් වහන්සේ අපි අහලා තියෙනවානේ අර සවාසනා සකලක්ෂේෂෙන් සෝදාහැරිය කියලා. එහෙම. අපි රහතන් වහන්සේලා ගත්තාම රහතන් වහන්සේලාට අපි කෙලෙස් තියෙනවා කියලා නෙවෙයි මම කියන්නේ. රහතන් වහන්සේලාට සමහරවිට කෙලෙස් පුරුදු තියෙනවා. සතර පුරුදු සතර පුරුදු සතර නරක පුරුදු නරක පුරුදු තියෙනවා දැන් අපි ගත්තොත් සමහර අපි සිටුවරෙක් වෙලා ඉන්න ආත්ම 500ක් එහෙම ඊළඟ ජීවිතේ රහතන් වහන්සේ නම එහෙම එතකොට අර සිටුවරෙක් වෙලා ඉන්නකොට අනිත් අයට කතා කරන්න තලාපෙලා මේ වරෙන් ඵලයන් කරපන් එහෙම රහත් උනත් උන්වහන්සේ සියලු කෙලෙස් බිඳ දැම්මත් උන්වහන්සේ අර අර සතර ගති තියෙනවා එහේ අර පිළින්දවච්ච මහරහතන් පිළින්දවච්ච මහරහතන් වහන්සේ වගේ මෙහි වරෙන් ඵලයන් ඒක තමයි කතා කරන රහතන් වහන්සේ නමුත් බුදුරජාණන් වහන්සේට සවාසන සකලක්ෂේත්‍රයන් සෝදා හැරිය කියලා කියන්නේ ඇත්තටම උන්වහන්සේට කෙලෙස් ගතියක්වත් සසර ගතියක්වත් පිළිගන්නේ නැහැ. දැන් අපි දැකලා තියෙනවා අපේ ආනන්ද සමහර හාමුදුරුවරු කඩලින වගේ සමහර වචන අවිචාරවත් කියලා ඉවර වෙලා මේ මේ විදිහට මෙහෙම කරපල්ලා කාපල්ලා බීපල්ලා මේ ආදි වශයෙන් කියලා ඉවරලා අපි පිළිඳ වච්ච මහරහතන් වහන්සේගේ පරම්පරාවේ අය කියලා ඒක බොහොම ලස්සනට මේ සමනය කරන අවස්ථාවත් අපි දැකලා තියෙනවා මාධ්‍යවල. එහෙම දක්ෂ තියෙනවා. එහෙමයි එහෙමයි. නමුත් අපි හුරු වෙන්න ඕනේ ඉතින් අර අන්‍යෝමයාකප්පෝ කියන දේ ස්වාමීන් වහන්සේලා ටිකක් ඉතින් බොහොම අර ඒක මගේ සසර පුරුද්දේ කියලා හැමතිස්සෙම ඒ පුරුද්දම නොගැලපෙන පුරුද්ද ප්‍රකට කිරීම සුදුසු නෙවෙයි නේද? හරියට හරි හාමුදුරුවෝ. එහෙනම් ස්වාමීන් වහන්සේලා ඉතින් අර චූල සුබද්‍රාව ප්‍රකාශ කරපු විදිහ අපි ටික ටික හරි ඒ පැත්තට හුරු වෙන්න ඕනේ. එහෙනම් එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ චීනාශ්‍රව භූමිය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේගේ නෙකලස් බව. උන්වහන්සේට කෙලස් බිඳුවක්වත් තිබුණේ නැහැ. දැන් අපිට ඔක හොඳම උදාහරණේ උන්වහන්සේ දා ලෝතර බුද්ධ රාජ්‍යයටපත් වෙන සූත්‍ර දේශනාවේ සඳහන් වෙන විදිහටම අපි ටිකක් ඉස්සර කතා කළොත් එහෙනම් ඒ තථාගතයන් වහන්සේ අර විදිහටම මේ ආයතන හයෙන් උන්වහන්සේ රූප දකිනවා ශබ්ද හනවා ආග්‍රහණ දිනවා රත්න දිනවා උන්වහන්සේ සාමාන්‍ය මිනිස්සෙක් එහෙම එහෙනම් මෙතන සඳහන් වෙනවා තථාගතයන් වහන්සේ ඇහෙන් රූපයක් දැක්කට උන්වහන්සේට ඇලීමක් ඇති වෙන්නේ නැහැ ගැටීමක් ඇති වෙන්නේ නැහැ සාමාන්‍ය ලෝකයා අනිවාර්යෙන්ම රූප දැකීම තුනේ එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා ඊළඟට ශබ්ද ඇසීමෙන් එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. ඒ වගේ මේ ආයතන හරහා ඇලීමයි ගැටීමයි හැර වෙන දෙයක් අපිට නෑ එහෙම. සාමාන්‍ය හොඳ මානසිකාරයක් තියෙන යෝනිසෝ මානසිකාරයකින් වැඩ කරන්නේ නැති ඕනම කෙනෙකුට ඔය ලෝභ දේශ තමයි. ඇලීම් ගැටීම් ඇලීම් ගැටීම් තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ රූප දකින්න උන්වහන්සේට ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි චන්දරාගුණක්ති. බුදුරජාණන් වහන්සේට ලෝභයක් නැත චන්දරාගයක් නැහැ. ඒ නිසා භාගතුන් වහන්සේ අර සුමුක්ත චිත්තෝ බොහෝම සැනසille වැඩ ඉන්නේ. ඒ විදිහට තථාගතයන් වහන්සේ ආයතන 6 පිළිබඳවම ඔය විදිහට විසුන් වහන්සේලාට දේශනා කරන තථාගතයන් වහන්සේ තියෙන රූප බලනවා, සද්ධානවා, ආග්‍රහණය කරනවා, රස විඳිනවා, පහත ලබනවා, ඊළඟට අරමුණු ගන්නවා. හැබැයි තථාගතයන් වහන්සේට ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. උන්වහන්සේ සැනසෙල්ලේ ඉන්නවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මෙන්න මේ ඡන්ද රාගේ නැතිකම. එතකොට අපි හඳුරන්නේ දැන් රහතන් වහන්සේලා ගත්ත තථාගත බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි රහතන් වහන්සේලාටත් සීනාශ්‍රවයන් වහන්සේලා කියලා කියනවනේ. ඒතර රහතන් වහන්සේලාත් අරමුණු හමුවේ ඔය ක්‍රමයේම නේද? කොහොමද රහතන් වහන්සේලා අනිවාර්යයෙන්ම රහතන් වහන්සේලාත් අරමුණු හමුවේ ඔය විදිහමයි. එහෙනම් නමුත් සාමාන්‍යයෙන් දැන් මෙතනදී අපි ਸਰවඥතා ඥානයේ බුදුරජාණන් වහන්සේ ගණන්ත ගුණ සංදාය කතා කරන්නේ මෙතන විශේෂත්වය තමයි දැන් බලන්න අපි දෙනම ගත්තොත් දැන් අපිට මේ ධර්ම මාර්ගයේ දැන් විනය පිටකේ ගත්තාම අපේ සීලය පිළිබඳව සියල්ල එතන තියෙනවා. සමාධිය පිළිබඳව අපිට උගන්වනවා. ප්‍රඥාව පිළිබඳව උගන්වනවා. ආර්ය ශ්‍රාංග මාර්ගයේ යන්න ඕන විදිහ අපිට කියලා දෙනවා. දීලා තියෙනවා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගැන අපිට කියලා දීලා තියෙනවා. ඒකට මෙච්චර දේවල් කියලා අපිට මේ ධර්ම මාර්ගයේ ය아가න්න හරි අමාරු වෙන්නේ. එහේ. ඒක හිතන්න බුදුරජාණන් වහන්සේ මේ කිසිම දෙයක් දන්නේ නැතුව එදා බෝසතරණන් වහන්සේ මේක අවබෝධ කරගත්තා කියන එක අපි හිතා ගන්නවත් බැහැ. එහෙනම් සම්බුත් ඥාණයෙන් අපිට දැන් මෙච්චර පැහැදිලිව මේ ධර්ම මාර්ගයේ තියෙද්දි අපිට මාර්ගඵලයක් ලබා ගන්නවා කියන එක සැහැණක් අපත්තම අවංකවම කතා කරොත් සෑහෙන ගමනක් ඒක. සෑහෙන වීර්යයක් කරන්න ඕන දෙයක්. දෙයක්. එහෙනම්. එතකොට දැන් උන්වහන්සේ මේක කිසිම කෙනෙක් අර කරවලේ අතු ගාන අත ගන්නවා වගේ වැඩක් නෙමෙයි මහන්සි කළේ. කිසිම දෙයක් මේ කෙලවරක් වෙන්නේ නැති මේ සංසාරේ මහන්සි අල්ලගත්තා මෙන්න මධ්‍ය මාර්ගය, මෙන්න යායුතු මාර්ගය, මෙන්න දීනු කළ යුතු දේවල්. ඊළඟට මෙන්න මේකයි අනිත්‍ය දුක් අනාත්ම කියලා මහන්සි සම්බුක් ඥාණයෙන් අවබෝධ කරගත්තා. අන්න ඒ නිසා තමයි උන්වහන්සේගේ මේ නිකලස් භාවය මෙතන විශේෂයෙන්ම පෙන්වන්නේ. ඉස්මතු වෙන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ අපි ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ දා ගෝමුලාරා වැඩ ඉඳගෙන ඉතින් ඒ මාර්යා පරාජයට පත් කළානේ. එහෙමයි. මාර්යා පරාජයට පත් කරපුවම මාර්යා පෙරදුනා. එහෙයි. මාර්යා දැන් බොහෝම දුකසේ පැත්තකටලා ඉන්නවා. ඒ වෙලාවේ මාර දూరు වෙවිලා ඒ තාත්ත මොකද බොහොම දුකසේ. ඇත්තට මේ පුද්ගලයෝ මේ සමහර මිනිස්සු කියනවා මේ මේ තණ්හාරති රංගා කියන්නේ මේ සිතුවිලි කියලා. ඒක සම්පූර්ණ වැරදි. අතර මේ මාර දුවර. ඉතින් ඇවිල්ලා කියනවා මං අද පරාද වුණා. නෑ ඒක වෙන්න බෑ. ඒකට අපි ඉඳ තියන්නේ නැහැ. මේගොල්ලෝ හිතුවක් මේගොල්ලෝ දැක්කහම ඕන කෙනෙක් රසංගතය වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ළඟටත් ගිහිල්ලා මේගොල්ලෝ කරන්න තියෙන හැම විකාරයක්ම කළා. නමුත් බුදුරජාණන් වහන්සේ සෙලවෙන්නේ නැහැ. එහෙම සෙලවෙන්නේ නැහැ. ඉතින් එතනක් පේනවා උන්වහන්සේගේ නිසලස් බව, ඇත්තටම උන්වහන්සේගේ කියන ආශ්‍රව බව. ඉතින් එතන විශේෂයෙන්ම සාම සඳහන් වෙනවා ධර්මයේ බුදුරජාණන්සේ වදාारणව එක අවස්ථාවක පසු කාලේ ඒ තණ්හා රති රඟා කියන මාර දුවරුන් ඒ කරපු විකාර ටික දැක්කනම් සාමාන්‍ය කෙනෙකුට රුසු දෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට තව සූත්‍ර දේශනාවල තියෙන උත්තර දේවල් ඕන නැහැ. මේ වැරහැලි ඇඳගෙන මේ බොහොම යකඩ සාත්‍චි විලාගෙන තියාගෙන කාලා ඉන්න කෙනෙක් දැක්කත් කෙලෙස් හට ගන්නවා. ඉතින් එතකොට තථාගතයන් වහන්සේ වදාරනවා උන්වහන්සේගේ කියන ආශ්‍රව භූමිය උන්වහන්සේ නිකලස් භාවය ඉස්මතු කරලා පෙන්නනවා. අතහන්නේ එතන මේ දැන් ඒ ඒ චීනාශ්‍රව තත්වයට පත් වෙමින් යද්දි සිදුවෙච්ච දෙයක් නේද මේ ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ලෞතර බුද්ධත්වයට පත් වුණාට පස්සේ සිදුවෙච්ච දෙයක් නෙවෙයි ඒ සඳහා මගේ හිලිපෙහෙලි කරගෙන යද්දි තමයි මේ සිද්ධ වෙන්නේ. අතරම හඳුනේ එතන අමව ගැන පොඩ්ඩක් බැලුවා සම්පූර්ණව ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා ඉවරයි වෙනකොට. මාරපරා කියන්නේ මාර දූවරුන් තථාගතයන් වහන්සේ වසඟයට පත් කරන්න එනකොට උන්වහන්සේ චතුසත්‍ය අවබෝධ කරලා ඉවරයි. ඒ ඒ අවබෝධ කරලයි දැන් මොකද මාරයා පරාජය වෙලා ගියානේ එතන කාලයක් තිබුණා. ඉතින් මාර දූවරුවා ඊට පස්සේ. එහේ. තාත්තට විච්ච පරාජයේ තාත්තා ගලව ගන්න මේගොල්ලෝ ආවේ. ඒ වෙනකොට තථාගතයන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා ඉවරයි. ආහ් හ්ම් හ්ම්. එතකොට ඒ මාර දූවරුන්ගේ විවිධ උපක්‍රමවලට අසු නොවි ඉන්න පුළුවන්කම ලැබුණේ ඒ සීනාසව භාවයේ නිසා. එතකොට දැන් හරියට අපේ හැමෝම අර අපි නෙළුම් කොලේ කල කොලේක වතුර බින්දුවක් දැම්මම අල්ලන්නේ නැහැ නේ වතුර. ඒ වගේ තමයි දැන් අපි සාමාන්‍ය කෙලෙස් සහිත පුද්ගලෙක් මේ රූපයක් දැක්කම ඒක දැස ගන්න. එහෙනම්. ශබ්දයක් දැනුන ඇසුණාම ඒක දැස ගන්න. තථාගතයන් ඒ තමයි මේකේ වචනය සඳහන් කරනවා මේ තථාගතෝන උපක්ඛාසය. කියන්නේ ඒකේ ස්ථාවර වෙන්නේ නැහැ රූපේ ලිංගන්නේ නැහැ නිමග්න වෙලා ඉන්නේ නැහැ. ඒක අතහැරලා යනවා. අතහැරලා යනවා. අපි හඳුරන්නේ එතකොට දැන් තථාගතයන් වහන්සේලා රහතන් වහන්සේලා සීනාශ්‍රවයන් වහන්සේලා කෙලෙස් අරමුණු හැම ඒ විදිහට කටයුතු කරන්නේ. දැන් අපි ප්‍රත්‍යඥයෝ විදිහට මේ රූපාදී කෙලෙස් අරමුණු එනකොට සීනාස්තව භාවයට පත් වෙන්න නම් ඒ තථාගතවරු එහෙම නැත්නම් රහතන් වහන්සේලා අරමුණු දැක්ක විදිහට දැකීම අපි පුරුදු කරන්න ඕන නේද? අනිවාර්යෙන්ම අපි ප්‍රත්‍යඥයෝ කියලා ඉවර වෙලා අපිට ඕක කරන්න බෑ කියලා නිකන් ඉන්න බෑ නේද? ඇත්තටම අපි මේ මාර්ගයෙන් පුරුදු කරන්න ස්වාමීන් වහන්සේ ඉතින් ඇත්තටම මේ මාර්ගයේ පුරුදු කරන පිරිසක් හැටියට දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ත්‍රිවැණි ඇලීම් රූප දැන් උන්වහන්සේ මේ මාර්ගයක අපි මේ මාර්ගය පැහැදිලිව අපිට දේශනා කරලා තියෙනවා. ඒ වගේ දැන් රාගයක් නැති කරන් අපිට අසුබේ පුරුදු කරන්න ඕනේ. අපි දැන් ටික ටික මේ අසුබ භාවනාව දෙතිස් කුණතේ කායගත සතිය පුරුදු කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේක සහ මුලින්ම තදංග වශයෙන් පාරම සමුච්ඡේද වශයෙන් මේක අපිට යටපත් කරන්න බෑනේ. අපි මේක පියවරෙන් පියවර. දැන් අපිට මේ රාගයක් එනකොට අපි අසුබේ දෙන්න ඕනේ. එහෙම. එහෙම අසුබේ දුන්නේ නැත්නම් පැවිදි වුණත් නැත්නම් ගිහියෙක් වුණත් මොන තරහටම කියනවත් අර කෙලෙස් වලට අහු වෙන්න පුළුවන්. එහෙමනම් අපි රාගයක් වෙනකොට අසුබේ පුරුදු කරන්න අපි සවද්දයක් දැනගන්න. දැන් රහතන් වහන්සේ නමකට යම්කිසි ප්‍රියජනක රූපයක් මුණ ගැහුණ කියලා හිතන්න දැක්කොත් එතකොට රහතන් වහන්සේ හිතන්නේ අර අරක අසුබ වශයෙන් වඩනවද ඒ රූපේ හැම වෙලෙම නැත්නම් උන්වහන්සේට ඒ පිළිබඳව කිසිම නෑ උන්වහන්සේ මොකද දැන් අතරම අසුබ වශයෙන් අමුතුවෙන් වඩන්න දෙයක් නෑ උන්වහන්සේ යථාර්ථය අවබෝධ කරලා ඉවරයි. මෙතන මෙහෙම රූපයක් නෑ කියලා දන්නවා. දන්නවා මෙතන ශූන්‍යයි කියලා දන්නවා. ශූන්‍යයි කියලා දන්නවා. ඒ හරහා උන්වහන්සේ අමුතුවෙන් ඒ විදිහට හිතන්න ඕනේ. එතකොට අපි අර පහළ වෙන කෙලෙස් සබංග වශයෙන් සහ සමුච්ඡේද මේ විකම්මන වශයෙන් පාලනය කර ගැනීම සඳහා තමයි අර කුසල ආරම්භණය වඩන්න. වඩන්න. දැන් අපි ආන්දරේ දැන් අපි හිතමු දැන් නරක පුරුද්දක් අපි ගත්තා. සමහරු සිගරට් බොනවා. එහෙම. සිගරට් බොනකොට ඉතින් ඔය එකක් ක්‍රම 20ක් බොනවා නම් ඉතලා 10කට බැලලා 5කට බැලලා එහෙමනේ නවත්තන්න පුළුවන්. එහෙම. ඕනම දෙයක් එහෙමනේ. එක පාරම මම මේක නවත්තනවා කොහොම නවත්තන්න බෑනේ. ඒ වගේ අපි හාමුදුරනේ කෙලෙසුත් එහෙමයි. අපි එක පාරම සමුච්ඡේද වශයෙන් මේක යටපත් කරන්න බෑ. අපි ක්‍රමානුකූලව තදංග වශයෙන් යටපත් කරනවා. ඊළඟට කාලයකට එන්න තියෙන ටිකක් යටපත් කරලා එහෙම තමයි අපිට මේක මේ කෙලෙස් නැති කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ආ මම නැති කරලා පෙන්නන්නම් කිව්වට කෙලෙස් නම් එහෙම නැති කරන්නේ බෑ. එතකොට ඒ කියන කෙලෙස් සිතුවිලි වලින් සිත මුදවා ගැනීම තමයි සුවිමුක්ත චිත්ත කියලා කරුණට කරන්නේ. එතකොට මේ කියන විශේෂ හැකියාව ඇති වෙච්ච වෙලාවේදී ඒ කියන ඥානය පිළිබඳව බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලි කරන්නේ ප්‍රකාශ කරද්දී දෙවනි වතාවටත් මහ පොළොව කම්පා වුණා මේ ගුණ කදම්බය දරාගෙන ඉන්නට අපහසුතාවයේ ප්‍රකට කිරීම වශයෙන්. එතකොට අපි හඳුනන තුන්වෙනි කාරණා විදිහට භූමිය හැටියට සඳහන් කරනවා මේ සත්‍ය භූමිය පිළිබඳව. සත්‍ය භූමිය. ඒ පිළිබඳව කොහොමද අපි කරුණු විග්‍රහ කරන්නේ? ඇත්තම ආందోලනාත්මකයි සමහර වෙලාවට ඒක කෙනෙකුට බොහොම නුවණින් තේරුම් ගන්න ඕන තැනක්. දැන් අපේ බෝසතාණන් වහන්සේ ගත්තාම අපේ හඳුරන්නේ බෝසත් අවදී ඉඳලම මේ සත්‍ය පාරමිතාව පුදුම විදිහට සම්පූර්ණ කරපු උත්තරය. එහෙනම් අපි දන්නවා උන්වහන්සේ දා දීපංකර පාදමූලයේ ඉඳලා ඒ නියත විවරණ ගත්ත දවසේ ඉඳලා උන්වහන්සේගේ අත්දැකීම් සමහර සමහර පුංචි පුංචි බෝධි සම්භාර කරන අවදී පොඩි අඩුපාඩු වෙලා තියෙනවා. පුතඥය එහෙම. හැබැයි උන්වහන්සේ යති වෙලා නැති එකම දේ තමයි මුසාවාදී. එහෙම. මොනවද බොරුවක් කියලා නැහැ. ඒකට ඒ බෝධි සම්භාර අවදියේ උන්වහන්සේ කිසිම දවසක බොරුවක් කියලා නැහැ. මෙතනදී ඊට වඩා විශේෂ දෙයක් සාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. උන්වහන්සේ වදාරන අර දෙවියන් සහිත, මරුන් සහිත, බමුණු සහිත, සමන බ්‍රහ්මරයන් සහිත මේ ලෝකයේ ඒ සමහරු දැන් මම දැක්කා. මම දැන් එහෙමනේ අපි දැන් ප්‍රකාශන කරන්නේ. එහෙම. මෙයාම දැක්කා, මම දැක්කා. ඊළඟට මම ඇහුවා. ඊළඟට ඒ විදිහට ඒ ශ්‍රමණක් රහත්මු දකින අහන සියල්ලම තථාගතයන් වහන්සේ වදාරන මෙතන ටිකක් අන්න එකයි තියෙන දේ තථාගතයන් වහන්සේ වදා මම ඒ අය දකින දේ දැක්කා කියලා කිව්වේ මම ඒ අය අසන දේ මම දැක්කා කියලා කිව්වේ ඒක මුසාවක් කියන්නේ එතකොට දැන් කෙනෙකුට ඒක ලොකු ප්‍රශ්නයක් වගේයි එහෙනම් එහෙම දේශනාවක් කළේ කියලා තථාගතයන් වහන්සේ වදාරනවා මහණෙනි ඒ දෙවියන් රක්මයන් සහිත සියලුම ලෝකේ ඉන්න කට්ටිය දකින දේවල්, අහන දේවල්, ආග්‍රහණය කරන දේවල්, රස විඳින දේවල්, පහස ලබන දේවල්, සිතන දේවල්, පතන දේවල්, ඉතින් පතාගෙන යන දේවල් ඒ සියල්ලම භාගතුන් වහන්සේ නැත්නම් මම දැක්කා කියලා කියනවනේ ඒක මුසාවක් කියලා. එහේ. ඒ ඇත්තටම මෙතන එතකොට අපි හඳුරන රහස් කරන්නේ අර අය කියන්නේ ඒක සංහාමාන දුක් වශයෙන් අල්ලාගෙන මම දැක්කා කියලා සාමාන්‍ය ගිහි අය. ඔව් ප්‍රත්‍යඥය. එතකොට බුදුරජාණන් වහන්සේ ඔවුන් දැකපු දේ සමන් වහන්සේ දැක්ක බව පවසන්නේ ඔවුන් ඒ පවසන්නේ තණ්හාමාන දිටි වලට යට වෙලා බුදුරජාණන් වහන්සේ ඒ බව පවසන්නේ තණ්හාමාන දිටි වලට යට වෙලා නෙවෙයි අර කියන ඇත්තන් දකින්හා සමානවම මම දැක්කා කියලා කියන එක මුසාවක්. ඔව්. උන්වහන්සේ තණ්හාමාන දිටි වලින් තොරවයි මේ දකින්නේ. දකින්නේ. එක එක එක එක හොඳ පැත්තක් එහෙම අන්තික මේ අතුවාල් පැහැදිලි කරන දැන් ඇත්තටම දැන් මම දැක්කා එහෙම දැන් එතන පොඩි ආందోලනක ප්‍රශ්න කීපයක් තියෙන ස්වාමීන් වහන්සේ දැන් මෙතන නයන්නක් ආවනම් මම නොදැක්කා කියලා කියනවා ඒක මුසාවක් කියලා මේක ත්‍රිපිටකේ ඒක නයන්නක් තමයි අද. එහෙනම් අපි හදාගන්න. ගුරුම ත්‍රිපිටකේ මම අහලා තියෙනවා නයන්නක් තියෙනවා කියලා. හැබැයි අටුවාවේ මේ නයන්නක් නැතුව තමයි කියන්නේ තථාගතයන් වහන්සේ දැක්කා කියලා කියන මේක මුසාවක් කියන එක තමයි අටුවාවේ පැහැදිලි කරන්නේ. එහෙනම් ඇත්තට මෙතන අපිට තේරුම් ගන්න තියෙන මෙන්න මේකයි මම දැක්කා කියලා කියනවා නම් මෙතන මමෙක් නෑනේ. එහෙනම් තථාගතයන් වහන්සේ මේ පරමාර්ථ ධර්මයේදී උන්වහන්සේ මෙතරම දේශනා කරනවා මම මේ ලෝකයේත් එක්ක වාද විවාද කරන්න යන්නේ නැහැ. හැබැයි ලෝකයා මාත් එක්ක වාද විවාද කරනවා. ඒ නිසා ලෝකයාට අමුතු ප්‍රශ්න දාන්න තථාගතයන් වහන්සේට ඕනුනේ නැහැ. උන්වහන්සේ යථාර්ථය අවබෝධ කරගත්තා කියලා කියන්නේ මේ මම මගේ කියලා අල්ලගෙන ඉන්න දෙයක් උන්වහන්සේ මේක දැක්කේ නැහැ. එහෙමයි. ඒතර උන්වහන්සේ හැබැයි මේ සම්මුති ලෝකයේ තුල ජීවත් වෙනකොට උන්වහන්සේ සම්මුතියෙන් තමයි මහත් දේශනා කරන මහණෙනි මම අහවල් තැන වැඩ ඉන්නකොට අහවල් දේ දේශනා කළා මේ විදිහට තමන් වහන්සේ සම්මුති ලෝකයේ ඉඳගෙන සම්මුතියෙන් කතා කරා හැබැයි තථාගතයන් වහන්සේ මෙතනදි පැහැදිලි කරන උන්වහන්සේ ගැර බෝධි සම්භාර අවදියේ උන්වහන්සේ සත්‍ය හොඳට ප්‍රකාශ කරලා තියෙනවානේ. ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ උන්වහන්සේ ඊට වඩා ටිකක් ඈතට ගිහිල්ලා අපිට කියලා දෙනවා මම දැක්කා කියලා කියන්නේ මෙතන මම කිඳිට එහෙ මමෙක් නැතුව මම දැක්කා කියලා කියන එක මුසාවක්. එහෙ දැන් අපි දැන් මේ පංචස්කන්ධය ගත්තම අපේ හාමුදුරුවනේ දැන් අපි මේක මේසයක් උඩට දානවා. අපි හිතමුකෝ නිකන් අපි කාටවත් තේරෙන විදියට දාලා මේකේ තියෙන කෙස් ටික වෙන් කරනවා. ලොම් ටික වෙන් කරනවා. නියපොතු ටික වෙන් කරනවා. දත් ටික වෙන් කරනවා. හැම ටික වෙන් කරනවා. ඊළඟට අනිත් අනිත් කායය ඔක්කොම මේක 32 කට අපි බෙදුවා කියමුකෝ. ඊළඟට අපි කෙස් ළඟට ගිහලා මේ මමද නැහැ. ලොම් ළඟට ගිහලා මේ මමද ඒත් නැහැ. එතකොට මේකේ මම එක නෑ මේක කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගේ සකස් වෙච්ච දෙයක් මේක. ඇති දෙයක් නෑ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේක මම කියලා එතන ගන්න බෑන දෙයක් නෑ මෙතන. අන්න ඒ නිසා තමයි උන්වහන්සේ වදාළේ මම දැක්කා කියලා කියනවා ඒක මහණෙනි මුසාවක්. එහේ. දැන් සරලව කිව්වොත් බුදුරජාණන් වහන්සේ සම්මුතියේ පිහිටලා මම මමයි කියලා කතා කරාට උන්වහන්සේ තණ්හාමාන දිට්ඨි වශයෙන් අරගෙන කරන ප්‍රකාශනයක් නෙවෙයි. ඒ නිසා එහෙම තණ්හාමාන දිට්ඨි වශයෙන් අරගෙන කරා නම් ඒක මුසාවක්. එහෙම ප්‍රකාශනයක් නොවන නිසා ඒක මුසාවක් නෙවෙයි. ඒක පරම සත්‍යයක්. ඉතින් අන්නේ ඒ සත්‍ය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා. ඉතින් එවන් සත්‍යවාදී උත්මෙක් තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පෙරම් පුරන්න පටන් ගත්ත දා පටන්ම නොසිඳ ආරක්ෂා කරපු දෙයක් තමයි මේ සත්‍යවාදීන් බොරු නොකිය සිටීම කියන්නේ. අනිත් එක අපේ හැමෝම දැන් අපි මේ ලෝකේම අපි සවිඥානික අවිඥානික වශයෙන් ගත්තොත් මේ අංශු මාත්‍රයක් මේක තියෙන්නේ. හැම දෙයකම අපි මේ එක එක දේවල් වලට නන්දා ගත්තට ඉතින් මේවා ඇත්තටම සම්මුති. දැන් අපි අපි ඒ කාලේ ඉඳලම මේ සිවුරට අපිට වෙන නමක් තිබ්බනම් එහෙම. අපි මේක හඳුනගන්නේ වෙනත් නමකින්. එහෙම. ඉතින් අපි මේක හඳුනගන්නේ නම් වෙනත් නමකින්. දැන් අපි දැන් අපේ ස්වාමීන් වහන්සේ පැවිදි කලින් වෙන නමක්. එහෙම. ඒකට ඒ නමින් ගිහි නමින් තමයි අපි හඳුනගත්තේ. දැන් පැවිදි වෙලා සම්බෙකිච්චි. එහෙම ස්වාමීන් වහන්සේ. ඒකත් අපි දැන් හඳුනගන්නේ සම්බෙකිච්චි. ඒකෝට දැන් දැන් බලන්න සමහර බෞද්ධ කෙනෙක් මේ සම්මුතිය වෙනස් වෙන හැටි. බෞද්ධ කෙනෙක් නැත්නම් අපි හිතමු දැන් පැරණි නමක් කියන කෙනෙක් එයාට සිරිපාල කියලා කියනවා. එයා ටිකක් කාලයක් ගිල බලන සිරිපාල කියන නම හරි පැරණි නමක් අපි අලුත් නමක් දාගන්න ඕනේ කියලා. එයා කොහොමද දැන් අද කාලේ තියෙන නමක් දාගන්නවා. පාල කපල සිරි කියලා විතරක් දාගන්නවා. ඔව් සිරි කියලා දාගත්ත කියලා අපි හිතමු. එහෙමයි. එතකොට බලන්න එයා හඳුනගන්නේ අපි සිරි කියලා. ඒක සම්මුතිය කියන එක වෙනස් වෙනවා. එහෙමයි. පරමාර්ථය වෙනස් වෙන්නේ නැතුව මේ ශරීර කූඩු ඇතුළේ අපි මේ කාර්යය අහවලා මෙහා නම් වශයෙන් නොඑක් නොඑක් විදිහට ගත්තට මේක ඇති දෙයක් නෑ. මේක කියන්නේ පට ව්‍යාපෘතේ දවායෝ වන්න ගන්ධරස පූජා කියන සුද්දාස්තකයක් හමුදරන. එහෙම. ඒ අංශයෙන් ගත්තහම ඊළඟ භූමියත් ශුන්්‍යත භූමිය. ගැනත් එවිලෙසින්ම අපිට කරුණු පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. අපි හන්නේ කාල වේලා බොහොම ශීඝ්‍රයෙන් ඉක්ම යන නිසා තවත් මේ ප්‍රේක්ෂකයන් වෙත යොමු වෙලා තියෙන ප්‍රශ්න ප්‍රේක්ෂකයන් ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න කීපයකටත් අපි පිළිතුරු ලබා දිය යුතු නිසා ශුන්‍යත භූමිය ගැන ওই විදිහටම කල්පනා කරන්නට ඉඩ තියලා තවත් ඔබේ විමසුමට ඉඩ තියලා සාදී භූමිය ගැන අපි ටිකක් විනාඩි 5ක් විතර කතා කළ යුතුයි බුදුරජාණන් වහන්සේ තුල තියෙන සාදී ගුණය තාම සුවිශේෂ චරිත ලක්ෂණයක් ඒ පිළිබඳව කරුණු ටිකක් ඉදිරිපත් කළොත් ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ දැන් ශුන්‍යතා භූමිය ගැන එක වචනයක් අපි කියන්නම් ශුන්‍යතා භූමිය කියන්නේ හිස් බව මේක ඇති දෙයක් නෑ බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයකම මම මගේ මගේ ආත්මය කියලා උන්වහන්සේට ගන්න දෙයක් මෙතන ඇත්තේම නැහැ. ඒ උන්වහන්සේ මේක දැක්කේ සම්නික්‍රම හිස්භාවයේ විතරයි. ඒක තමයි ශුන්‍යතා භූමිය කියලා කියන්නේ. මේ භූමිය ගැන විස්තර කරනකොටත් මේ මහා පොළොව කම්පා වෙලා තියෙනවා. ඊළඟට අපේ ස්වාමීන් වහන්සේ විශේෂයෙන් අහන ප්‍රශ්නේ දැන් කාල වේලාව වෙන නිසා මේ තාදි භූමිය. මේ තාදි ගුණය පිළිබඳව නම් අපේ බෞද්ධ හොඳට අහලා තියෙනවා. මේ අටලෝ දහම. ලාභාලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක් කියන මෙන්න මේ අටලෝ දහමේදී බුදුරජාණන් වහන්සේට උනත් මේ අටලෝ දහමට මුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි විශේෂත්වය තමයි උන්වහන්සේලා මේ ලෝක ධර්මයන්ගෙන් කම්පාටපත් වෙන්නේ නැහැ. එහෙනම් බලන්න උන්වහන්සේට සමහර අවස්ථාවල ලාභ කිව්වහම ඉතින් දේතවනාරාම දැන් පූජා කරපනාත් පිළිසිතුමා විසාකා මහපාතිකාව බන්දුල මල්ලිකාව චිත්ත ගෘහපතිතුමා මොනතරම් ලැබීමක් ලැබුණාද? ඒක උන්වහන්සේට ඒක ලැබුණයි කියලා අමුත්තකුත් නැහැ. ඊළඟට නොලැබිච්ච අවස්ථා වේරංජානුවර අර යවාහාරින් අපෙන් සිද්ධ වුණා. එහෙනම් තව අවස්ථාවක සින්සපා කියන වනාන්තරේ සීත කාලේ උන්වහන්සේට කොළ ඇතිලක්ම තියෙන්න වුණා. එහෙනම් ඊළඟට 16ක් දීපු අර සුන්සහලෙන් කොටලා අල්ලේ කියලා පදම් කරගත්ත අඟුරෙන් පුරුස්සාගත්ත ලුණු නැති කුඩු රොටියකින් උන්වහන්සේට යැපෙන්න වුණා. ඒක උන්වහන්සේට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එහෙනම් ඊළඟට තවත් අවස්ථාවක පිපාසෙත් පැණිත්තක් උන්වහන්සේට හොයාගන්න බැරි වුණා. ඒ ලැබී නොලැබී දෙකේ උන්වහන්සේ සමසිත ඇතුව මහා පොළොව වගේ උන්වහන්සේ දිනකම සාධුනේ. ඊළඟට අපේ ආමඳුන කීර්ති යසායස ගත්තොත් ඇත්තම මොන තරම් උන්වහන්සේට අප කීර්තියව. ඒ සුන්දරි පරිබ්‍රාජකව මරක් නරුවයි කියලා. හිංස මානවිකාවකින් නොයෙක් ප්‍රශ්න. නමුත් උන්වහන්සේගේ කීර්තිය දෙව්ලෝ බඹලෝ දක්වා ගියේ. නමුත් උන්වහන්සේ සියල්ලම දැන් අර මුව දහසක් මවාගෙන බුදුගුණ අර සද්ධායනා කරේ කවුද අනන්තනාරදු. එහේ. අනන්තනාරදුන්ටත් ඒ වගේම නිර්පරාද උන්වහන්සේට චෝදනා කරපු මාගන්ධයා චින්තමානේකා දෙගොල්ලෝ උන්වහන්සේට එකයි. ඒක තමයි සාදු ගුණය. අපි ළඟ තවත් ඒ වගේ අපි කරුණු විග්‍රහ කරන ගමනේම ඔය සියල්ලම අපි හඳුනන්නේ මේ මේ ලෝක ධර්මතා හැටියට සඳහන් කරන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ගණයටම දාලා හිතන්න පුළුවන් නේද? ඒ කියන්නේ දැන් උදාහරණයකට ගත්තොත් කැමති ලස්සන රූප තියෙනවා, කැත රූප තියෙනවා. හොඳ මිහිරි ශබ්ද ඇහෙනවා, ඒ කියන්නේ ಗುಣ වර්ණනා ඇහෙනවා. ඒ විදිහට හිතන්න පුළුවන් නේද? ඇත්තටම ඒක තමයි. දැන් අපි අර මුලින්මත් අපි සක්කානසත් කතා කරේ මේ ලෝකයේ තියෙන ඉතින් ඇත්තටම මේ ආයතන හය තමයි. මේ හය වටහා ගත්තා නම් මේ හය තේරුම් ගත්තා නම් සසරෙන් එතර වෙන්න පුළුවන්. ඇත්තටම තථාගතයන් වහන්සේ දැන් අපි මේක කාදි භූමිය වෙනම පෙන්වුවාට අපේ ශාවින්හන්සේ කියන පැත්තම තමයි. එහෙමයි. ඉතින් ඇත්තටම උන්වහන්සේට මේ ආයතන අරහා ලැබෙන ප්‍රිය දේවලු ඊළඟට අප්‍රිය දේවලුත් උන්වහන්සේ සියල්ලම සමසිතින් විඳදරාගත්තා. සමසිතින් විඳදරාගෙන කියනවා. ඒ නිසා ඒ හැකියාව උන්වහන්සේ අපේ කියනත් එක්කම මහ පොළොව කම්පා වුණා. මංගල සූත්‍රයේ සඳහන් වන්නේ කුත්තස්ස ලෝක ධම්මේහි සංයස්තන කම්පති අශෝකං විරජං සේමන්ති. ඒ සම්මංගල මුත්තම මේ අටලෝ දහමින් නොසෙල් වෙන හිතක් ඒ කිනාස්ත්‍රයන් වහන්සේලාට තියෙනවා, භාගතුන් වහන්සේලාට තියෙනවා. ඒක උතුම් මංගල කාරණයක් කියන එක තමයි එතන පැහැදිලි වෙන්නේ. ඉතින් මේ කියන කාරණා බුදුරජාණන් වහන්සේ සතු ඒ උතුම් ගුණ අපේ ජීවිතයටත් ගලපා ගන්න සම්බන්ධ කරගන්න අපි වෑයම් කිරීම තමයි මෙවන් කාලවකවානුවක අපි උත්සාහවත් වෙන්න ඕන. මේ ගුණ සම්බන්ධ කරගන්න ඕන අපේ ජීවිතේට මහ පොළොව හොල්ලන්න නෙවෙයි. අපේ ජීවිතය තුළ මේ ගුණාංග සම්බන්ධ කරගෙන පුළුවන් තරම් මේ සංසාර ගමන කෙටි කරගන්නට වෑයම් කරන්න. ඉතින් අද කාලා කාලකාරම සූත්‍රය මුල් කරගෙන අපි මේ බුදු ගුණ මානසිකාරයේ යෙදුනේ. අතරේ අපි හඳුරන්නේ අපිට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. කාලානුරූපීව අපි ඒ පිළිබඳව අවධානය යොමු කරමු. ගාල්ලේ රේණුකා මහත්මිය ප්‍රශ්නයක් අහලා තියෙනවා. ස්වාමීනි බුදුන් කලේ ඉතා ඉක්මනින් බොහෝ දෙනා සෝතාපන්න ඵලයටපත් වුණත් මෙකල මෙතරම් බණ අසන චරිතවත් වූ බොදු පිරිසක් සිටියත් ඇයි එහෙම වෙන්නේ නැත්තේ? සෝවන් වෙන අය අඩු. ඇයි එහෙම නැත්තම් සෝවන් වෙන්නේ නැති නැත්තේ මොකද කියලා එතුමිය විමසනවා. ඔව්. ඇත්තටම ඒකට වෙන්නේ නැහැ කියලා එහෙම සාතික කරන්නත් බෑ නේද? වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. දැන් කවුරුත් එතුමියට ඇවිල්ලා ළඟට කිව්වේ නැතුණා. <laughs> අන්තික හරියට නියම සෝතාපන්න ඵලයට පත්විච්ච කෙනෙක් ඕක බෙරගගා කියන්න යන්නේ නැහැ. අන්තික අපේ හාමුදුරනේ මෙකල මාර්ගඵල ලාභයෙන් දුර්ලභ වෙන්න ප්‍රධාන හේතුවක්. ඉතින් ඇත්තටම මම දකින්නේ දැන් හිතන්න දැන් මෙතන මේ සරුවත්යන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා වැඩම කරලා ධර්ම දේශනා කළා නම් අද මේ ශ්‍රවණය කරන කී දෙනෙක් මාර්ගඵල ලබනවාද? ඒකද උන්වහන්සේ අන් අයගේ සිත් දකින්නේ, ඒ අය දිනු කරපු දේවල් දකින්නේ, එයාට ගැළපෙන විදිහට ඒ අර අපි කියන්නේ ඉංග්‍රීසි එකට පරෝපරියත් ඥාන ආසයානුස ඥාන වලින් බලලා දැකලා තමයි උන්වහන්සේ දේශනාම දේශනා කරන්නේ. ඉතින් අද කාලේ ඇත්තටම ඒ සඳහා අවස්ථාව ටිකක් අඩුයි. ඒ සඳහා අපි කරන්න ඕනේ බණ අහනවා වගේම මාර්ගඵල ලබන්න ඉතින් හොඳට භාවනා කරන්න ඕන. ඒ වගේම අපි හැමෝටම සඳහන් වෙනව නේද? තථාගතයන් වහන්සේගේ ධර්මයේ ලෝකයේ පවතින තුරාවට රහතුන්ගෙන් ලෝකේ හිස් වෙන්නේ නැහැ කියන්නේ නැහැ කියලා එහෙම සඳහන් වෙනවා. නමුත් සමහර සූත්‍ර දේශනාව එක සූත්‍රයක් තියෙනවා. ඉතින් අපි ඒවා ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වන්නේ හඳුනන්නේ මේ දහසක් අවුරුදු 10ක් ගියාට පස්සේ බුද්ධ ශාසනේ අර කිනාස්ත්‍රයන් මහන්සලා පහළ වීම ටිකක් අඩු වෙනවා. ඇත්තටම එහෙම දෙයක් අපේ බුද්ධ ශාසනය ගත්තාම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච මුල් කාලවක වාමේ අවුරුදු 20ක් යනකම් මේ ශාසන ශික්ෂාපදයක් පෙන්වෙන්නේ නැහැ. අවුරුදු 20ක් යනකම් විසුන් වහන්සේලා අතින් කිසිම වරදක් සිද්ධ වුණේ නැහැ. එහෙමනම් අවුරුදු 2500ක් යනවා කියලා කියන ඉතින් ස්වාමීන් වහන්සේ මේක එන්නේ එන්නේ ඒ අර අල්ප රජස්ක මහ රජස්ක භාවයේ වෙනස නේද අපේ වෙනස තමයි. ඒ කියන්නේ බුදු බුදුන් දවස අල්ප රජස්ක කෙලෙස් අඩු අයගේ පහළ වීම වැඩි වෙනවා. දැන් දැන් එන්නේ එන්නේ විවිධ ආර්ථිකයත් එක්ක තවත් සංගීත ආර්ථිකය තුළ මිනිසුන්ගේ අවශ්‍යතාව ඕනෑපකම් සීමා වෙලා තියෙනවා. දැන් දැන්පත් මේ එක්තරා විදිහකට කොරෝනාව විසින් අපේ අවශ්‍යතා සංගෘත කරලා තියෙනවා. ඒ කියන්නේ ගෙදරට දෙන දේවල් විතරයි ගන්නෙ. සුපර් මාකට් එකට ගිහිල්ලා හිතන හිතන ඒවා තෝරගන්න අවස්ථාව නැහැ. ඒතන ලද දෙයින් සතුටු වීමේ ගුණය තුළ මිනිසුන්ගේ ආශාවත් යම් මට්ටමකට දැන් සංසිඳුල තියෙන අපේ හැමෝම. ඉතින් ඒ අනුව හිත දියුණු කරොත් මේ කාලේ සෝවන් ඵලයට හරි මාර්ග ඵලයකට ලබන්න පුළුවන්. ඇත්තටම ඒක අපි ස්වාමීන් වහන්සේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ කාලේ සෝතාපන්න වෙන්න බෑ කියලා ප්‍රශ්නයක් නෑ. හැබැයි තියෙන්නේ මේ මේක නිකම් බොරුවට අද පුදුම විදිහට මොකද අපි මේක කියන්න මොන අද බොහෝ දෙනෙකුට මේ මුලාවට අහු වෙලා තියෙනවා. අර මේ බුද්ධ ශාසනය තුල අර කුසලයක් කරගැනීමේ තියෙන අවස්ථාවක් මිනිස්සු නැති කරගෙන තියෙන මේ බොරු මාර්ගඵලයක් නිසා. බොරු මාර්ගඵලයක් නිසා. මොකද නිකන් එක එක දෙනා මේ ඌව වැඩක් නෑ, අරව වැඩක් නෑ, බණ අහන්න ඕනේ නෑ, මල් පූජා කරන්න ඕනේ නෑ. එහෙමනම් බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තිබුණ එක ඉරෙම්ම මේ ආමස පූජා මට මල් පූජා කරන්න එපා කියලා. මට මේ ආමස පූජා කරන්න එපා කියලා උන්වහන්සේට තිබුණා. නමුත් උන්වහන්සේ මහා කරුණාව නිසා නැත්නම් මේ තථාගතයන් වහන්සේට මේ ආමිෂ පූජා කිරීම තුන උන්වහන්සේට ඇති වැඩක් නැහැ. එහෙම. උන්වහන්සේ ඒ ආමිෂේ පූජා කරන්න කිව්ව අපි කෙරෙහි තියෙන අනුකම්පාව. එහෙම. අපිට ඒ තුලින් අලෝබදේ සමෝහ කියන කුසල ඒ කුසල මූලයන් උපදවාගෙන අපි මේ දේවල් පූජා කිරීම තුළින් අපිට කුසලයක් රැස් කරගන්න පුළුවන්. ඉතින් දැක්කම මෑණිව අහලා තියෙන ප්‍රශ්නෙට අපි දැන් වටේ ගියා වැඩි කියලා මට හිතෙනවා. ඉතින් ඇත්තටම කියන්න තියෙන්නේ මේ කාලේ මාර්ගඵලලාභින් නැහැ කියලා අපිට කියන්න බෑ. ඉන්න පුළුවන්. හැබැයි ඔය තැන් තැන් වල දෙර ගහගෙන ප්‍රකට කරන රහතන් වහන්සේලා නෙවෙයි. එහෙම රහතන් වහන්සේලා එහෙම අපේ හඳුරන්නේ දැන් එතුමියට හෝ තවත් කෙනෙකුට සෝවන් ඵලයටපත් වෙන්නට අවශ්‍යතාවය තියෙනවා. අපි හැමෝටම මේ මාර්ගඵල අවබෝධයට කැමැත්ත තියෙනවනේ. සෝවන් ඵලයටපත් වීම සඳහා අනුගමනය කළ යුතු මූලික සෝවන් වීමේ සෝතාපත් අංග මොනවද සම්පූර්ණ කළ යුතු කාරණා මොනවද ඒ සඳහා ක්‍රමවේද කියන එකත් එතුමිය අපෙන් විමසලා තියෙනවා. ඔය ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ මේ ධර්ම මාර්ගයේට අපි මේ වෙලාවේ හැටියට ඉතාම කෙටින් සාමාන්‍ය ජීවිතේ ඉඳලා නිවන දක්වාම යන දේශනයක් අපි දේශනාවක් කල්පනා කරලා බැලුවොත් ඇත්තටම දැන් අර මේජි සූත්‍ර දේශනාව ඒ මේජි සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා අපිට යථාර්ථය කරා යන්න ඕන අපි කෙලින්ම මුලින්ම කල්යාණ මිත්‍ර සැබෑ කල්යාණ මිත්‍ර සොයා ගන්න ඕන. ඊළඟට කල්යාණ මිත්‍ර ආශ්‍රය හොඳට මෝරන්න ඕන. ඊළඟට සීලය සීලවන්තකම් හදා ගන්න ඕන. සීලෙන් මෝරන්න ඕන. ඊළඟට වචනේ පාලනය කර ගන්න ඕන දෙතිස් කතා වලින් අයින් වෙන්න ඕන. දැන් අද කාලේ බලන්න දවස් 10ක් භාවනාවට යනවා. ගිහිල්ලා වෙන ආයෙත් දෙතිස් කතා. ආය ආණ්ඩු ගැන කතා කරනවා. යුද්ධ ගැන කතා කරනවා. නළු නිළුව ගැන කතා කරනවා. ඊට පස්සේ කියනවා ඉතින් අම්මෝ මේ නිවන් දකින්නවා කියන එක ලේසි නෑ කියලා. ඉතින් මොකද දැන් මේවා සම්පූර්ණයෙන්ම ඒවලින් අයින් වෙන්න ඕනේ. දෙතිස් කතාවලින් අයින් වෙන්න ඕනේ. දස කතාවක් තුන් පුරුදු කරන්න ඕනේ. ඊළඟට වීර්ය හොඳට පුරුදු කරන්න ඕනේ. වීර්ය වීර්ය හොඳට මෝරන්න ඕනේ. ඊළඟට ප්‍රඥාවෙන් මෝරන්න ඕනේ. මේ කාරණා පහෙන් මෝරලා මම තාම කෙටියෙන් මතක් කළේ මේ කාරණා පහෙන් මෝරලා රාගය නැති කරන්න අසුබය පුරුදු කරන්න ඕන. දේශය නැති කරන්න මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕන. ඊළඟට අපේ සිතෙහි තියෙන මේ විචිත්ත භාවය නැති කරන්න ආනාපාන සතිය ප්‍රගුණ කරන්න ඕන. මොකද අපිට මේ විචිත්ත මනසකින් යථාර්ථය දකින්න බෑනේ. ඊළඟට මම මගේ කියන මේ හැඟීම ආත්ම සංඥාව නැති කරන්න අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ඕන. ඉතින් ඕක ඉතින් ක්‍රමානුකූලව කරගෙන යන්න ඕන. ඉතින් අද කාලේ බොහෝ යෝගාවචරයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි භාවනා කරන්න අපි ඉඳගන්න. ඉඳගන්නකොට භාවනාවේ ප්‍රතිඵලත් ඒගොල්ලෝ දන්න. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මට මතකයි අපේ වීත්‍රිකල වැඩ හිටපු මහෝපාද්‍යය මාත්‍ර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක දේශනාවක මම අහුවා මේ භාවනා කරන යෝගාවචරේ ඇත්තටම මේ භාවනා ඥාන පිළිබඳව දැනගන්න ඕනේ නැහැ. දැන් අපි හිතමු දැන් නවමහා විදර්ශනා ඥාන ගැන අපි ගන්නවා. අපි ධර්ම දේශනා කරන්න අපි ඉගෙන ගන්න. නමුත් භාවනාවකට වාඩි වුණාට පස්සේ දැන් ඔන්න බංගනානුන් බිඳි බිඳි යනවා. දැන් එයා අර හිත හරි මායාකාරයි. හරව ඉගෙනගෙන තිබ්බහම හිත වැඩෙන්නේ එයා හිතින් මානසිකාරක මා මේක තමයි බංගනාන මේක තමයි බය ඥාන මේක තමයි බයිසුපට්ඨාන ඥාන ඒ නිසා ඇත්තටම අර මූලික කර්මස්ථානයේ හිත යොමාගෙන අපි මේ සිහිය පෙරට කරගෙන මේ ගමන ගියොත් අපට සෝතාපන්න මාර්ගය සාක්ෂාත් කරගන්න අවස්ථාව නැත්තේ නෑ ඇත්තටම තියෙනවා. එහෙම. අපි හඳුර ඒ කරුණු ඉතාම මනවින් පැහැදිලි කළා. බොහොම වටින කරුණක් අවධානය කළා. ඒ තමයි මේ දැනුමෙන් පොහොසත් වෙලා භාවනාවට බැසගන්න යාම සමහර වෙලාවට ඒ භාවනාවට බාධාවක් විය හැකි බව ඒ කියන්නේ ඥානයන් පිළිබඳව කල්පනා කරන්න යාමම ඊට පස්සේ අදාළ කර්මස්ථානයේට බාධාවක් ඒ හැකි බව. බුදුහාමුදුරන්ගේ කාලේ අර පොටිලහාමුදුරන්ගේ කතාවේදී සඳහන් වෙනවනේ ඒ වගේ දැනුම් සම්භාරයක් උත් ඉතියා උන්වහන්සේ සියල්ල දන්නවා කියලා හිතාගෙන හිටියේ. නමුත් සත්‍ය අවබෝධ කරලා තිබුණේ නැහැ. ඉතින් බුදුහාමුදුරු මේ ස්වාමීන් වහන්සේ මහා උගත් එක්කනේ. නමුත් ඒ හාමුදුරන්ට බුදුහාමුදුර කතා කළේ තුච්ච පොටිල කියලා. හිස් පොටිල කියලා. ඒ දැනුමින් පොහසත් උනත් අධ්‍යාත්මිකව හිස් නිසා තමයි එහෙම නැතුව ද්වේෂ සහගතව කරන ප්‍රකාශනයක් නෙවෙයි. ඉතින් ඒ හිස් භාවය උන්වහන්සේ සතුව තිබුණා. ඉතින් අර දැනුම එකම උමාට තිබුණා ලොකු මානයක්. ඉතින් දැන් සමහරට යෝගාවචරයන්ටත් ඒ මානෙ එනවා නේද? අපරම අපේ ස්වාමීන් වහන්සේ දැන් සිල් ගුණ පුරන කොටත් අපි අත්දැකීමෙන් දන්නවා. ඉතින් සිල් ගුණ පුරනකොට භාංග වඩනකොට ඒ ඇත්තටම අර නැති කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඒ කියන්නේ අර අපේ විසුද්ධි මාර්ගයේ සඳහන් වන්නේ දැන් අපි දුතාංගයක් සම්පූර්ණ කරනකොට අර පුංචි කතාවක් තියෙනවා සිතුල්පවි අයජය මල්ලේ දෙන්න මහාන වෙනවා. එහෙනම් මහාන වෙලා ගල් වෙනක දෙන්න මහානදම් පුරනවා. අය නේසාධිකාංගේ පුරනවා. ඒක නිදා ගන්න නැහැ. පරියන්කෙන් ඉන්නේ. ඉතින් දැන් මල්ලි දන්නේ නැහැ ඒක. එහෙම කියන්න යන්නේ නැහැ. විදිල්ලක් කරනවා. විදිල්ලක් කරනකොට මල්ලි දකිනවා මල්ලි සැතපීලා ඉන්නේ. අය ඇඳේ හරයක් ගහගෙන ඉන්නවා. ඉතින් අයියාගෙන් අහනවා මේ අය වහන්සේ මේ සැපෙන්නේ නැද්ද? සැපෙන්නේ නැද්ද? මේ සද්දික්ඛාංගෙ සම්පූර්ණ කරනවද? ආ නෑ කියලා උන්වහන්සේ සැපපෙනවා. බලන්න. උන්වහන්සේ අර දුතාංගෙ කඩනවා නමුත් මල්ලිටවත් කියන්නේ මම දුතාංග ධාරි කියලා. මොකද මේ ಗುಣධර්ම පුරන් පුරනකොට අපි දන්නේම නැතුව පුදුම මාන්නයක් ඉන්න පුළුවන්. ඒක මහා ඒක තමයි මේ ගමන යන්න තියෙන ස්වාමීන් වහන්සේ බඩ ගාගෙන මම මෙහෙම කිව්වේ පුළුවන් තරම් නිහතමානී වුණ නැත්නම් මේ ධර්ම මාර්ගය අල්ලන්න බෑ. එහෙනම් අපි ඒකත් හොඳටම තේරුම් ගන්න ඕන දෙයක්. ඒ භාවනා ඥාන වෙනත් වෙනත් ධර්ම ඥාන සියල්ලම වැඩෙනකොට මානය ඉස්මතු වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඒ Taman රකින්න සීලය සම්බන්ධයෙන් හෝ Tamanගේ තියෙන දැනුම සම්බන්ධයෙන් මානය තුනම වෙන දේ තමයි ඥානය නැති වෙලා යනවා. මානෙ වැඩෙන්න වැඩෙන්න ඥානය අඩු වෙලා අපි ධර්ම මාර්ගයෙන් බහැර ගමන් කරන තාක්ෂණික චූට දෙයක් මම මේකට හේතු කරන්නේ දැන් අද අපි කාලේ මේක අපි විවෘතව කතා කරාට ප්‍රශ්නයක් නැහැ මොකද ගිහි පැවිදි දෙපක්ෂයේම අද මේ මේ කාර්බෝද වලට මුහුණ දීලා තියෙනවා දැන් බලන්න අපි ගත්තත් අපේ රටේ බොහෝම ලස්සනට බණ කියපු ස්වාමීන් වහන්සේලා ඉතින් බණ තාම ලස්සනට ධර්මයේ දේශනා කළා ධර්මයේ ජනප්‍රියතාවය නිසා ඒ ඇති වෙන ඒ කෙලෙස් ස්වභාවය නිසා බලන්න අපි නම් වශයෙන් කියන්න ඕන නෑ. ඉතින් අර ඒ ගුරු ඇසුරක් ඒ මුකුත් නැතිව ඒ ජනප්‍රියතාවයේම අපේ ස්වාමීන් වහන්සේලාගේ ලොකු විනාශයකට පත් වෙනවා. කාට උනත් එහෙමයි, ගිහියෙකුට උනත් එහෙමයි. අපි ගත්තොත් ගිහි ජීවිතය ගත කරන කෙනෙක් උනත් මේ ජනප්‍රිය භාවයට ගියාම අන්තයට පිරිහෙනවා. එහෙමයි. ඒ නිසා මේ ඒ ජනප්‍රිය භාවය කියලා කියන්නේ ඒ තුල න්යා මාන්නයක් ඇති කරගන්නවා. මම මට විශාල ශ්‍රාවක පිරිසක් ඉන්නවා. මම කියන දේ ඔක්කොම අහන්න පිරිසක් ඉන්නවා. මේ විදිහට මාන්නයක් ඇති කරගෙන අද ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තත්, ගිහි පාර්ශවයෙන් ගත්තත් මොනතරම් පරිහානියට පත්වෙච්ච පිරිසක් ඉන්නවද? ඒ නිසා මේ අපි පුළුවන් තරම් නිහතමානී වෙලා මේ ධර්ම මාර්ගයේ යන කෙනෙක් ගිහි පැවිදි අපි හැමෝම නිහතමානීව අපිට මාන්නයක් ඇති කරගන්න කිසිම දෙයක් නැහැ. මේ මහ පොළොවට පස් වෙන මේ ශරීරේ මේ ඇති දෙයක් ඇත්තෙම නැහැ. ඉතින් මේ හා සම්බන්ධව මාන්නයක් ඇති කරගෙන මේ ගමන කඩාකප්පල් කරගන්නවා නම් ඒක හරිම අපරාධයක්. නිසා අනතිමානීව ගමන යන්න අපි මහන්සි ගන්න එහෙම අපේ අද අපිට ධර්ම සාකච්ඡාව ධම්මානුපස්සන සාකච්ඡාව සඳහා නියමිත කාල වේලාව ශීඝ්‍රයෙන් ඉක්මලා යන නිසා මීට වැඩිය අපි මේ සාකච්ඡාව දෙක කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේහි සඳහන් වෙන කාලකාරාම සූත්‍රයේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ සතු වූ ඒ සුවිශේෂ ඥාන සම්භාර, ගුණ සම්භාරය පිළිබඳව මහ පොළොව පස්වතාවක් කම්පාවන්නට හේතු වෙච්ච සුවිශේෂ ගුණ සමුදාය පිළිබඳව තමයි අපි මේ සාකච්ඡාවේදී සාකච්ඡාවට බඳුන් කළේ ඒත් එක්කම ගාල්ල ප්‍රේමකා මහත්මනි ඉදිරිපත් කරපු ප්‍රශ්නයකටත් සෝතාපට්ටි ඵලය පිළිබඳව කරුණු කාරණා මතක් කළා. ඉතින් මේක සියලු කාරණා අපි ඔබට ගෙන හරපාමින් සිහිපත් කර සිටින්නේ මේ වටිනා ධර්මයෙන් ප්‍රයෝජන ගන්න සෝවන් ආදී මාර්ගඵලවලටපත් වෙන්න ඔබට අදටත් ඉඩ කඩ අවකාශ තියෙන තථාගතයන් වහන්සේගේ නිර්මල ධර්මයේ ඕකේ අදත් විද්‍යමානව පවතිනවා. ඒ වගේම ඔබ කල යුත්තේ අවශ්‍ය කරන සෝතාපට්ටි අංග වලින් සමන්වාගත වෙන එක. කල්යාණ මිත්‍ර සේවනයේ බුද්ධ බුද්ධාදී ඒ මහෝත්තමයන් වහන්සේලගේ කල්යාණ මිත්‍ර ඇසුර ඔබ ලබා ගන්න. ඒ තුර සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ වගේම පුළුවන් තරම් ධම්මානුධම්ම ප්‍රතිපන්න ජීවිත ගත කරන්න. අන්න ඒ කාරණාවලට ඔබ නැඹුරුනොත් ඒ ධර්මානුධර්ම ප්‍රතිපන්න ජීවිතවලට නැඹුරු වෙලා යෝනිසෝ මනසිකාරය පුරුදු කරගෙන නුවණින් කෙලෙසුන් දකින්න ඔබ උත්සාහ කළොත් ඔබේ සිත කුසලයට නැඹුරු කරලා නිවනට සමීප කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ අනර්ධ දහම් මඟ ලොවට හෙළි කරපු අපේ ශාස්ත්‍රෝන් වහන්සේ ලොවට පහළ වෙච්ච මේ උතුම් වෙසක් පුරපසළොස්වක පොයේ දවසේ මේ වටිනා ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කරලා තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ අපහා බෙදා ගන්නට කාරුණික වුණ අපේ කල්යාණ මිත්‍ර මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට අපේ කෘතඥතා පූර්වක පුණ්‍යානුමෝදනාව මේ වෙලාවේදී පළ කර සිටිනවා අපි හාමුදුරනේ ඉදිරි සසන් කටයුතු තාම හොඳින් සිදු කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා. ඉන් දායකත්වයේ උසලා කටයුතු කරන පින්නතුන් හැම දිනාගෙම සිතංගි පැතුම් මෙලෙසින් මිෂ්ඨ වේවා පරිලෝසපත් සියලු ඥාතීහු සෝපත් වෙත්වා කියලා අපි හදයාංගම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම පුණ්‍ය ශක්තිය සියලු දෙවියන් අනුමෝදන්ව දෙවියන්ගේ යසෙසුරු වඩා වර්ධනය කර ගන්න අතර අපේ ලංකාවට මුළු මහත් ලෝකයකම දෙවියන්ගේ අනුකම්පාව ආශිර්වාදය සංසාදී මේ භයානක රෝග විසනින් ලෝකෙ මුදවා ගන්නට ආශිර්වාද හිමි කරත්වා දෙවියෝද ප්‍රාර්ථනීය බුද්ධිකින් නිමෙමින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වීම තුළින් පහළ කරගත් උතුම් කුසල් වලින් පින්වත් ඔබ සෑම සියලු දෙනාටම බෞද්ධ ආකාර්ය මණ්ඩලයේ සෑම දෙනාටම සියලු ශාන්තිය වේවා අප හැමත මේ උතුම් කුසලය අමා නිවන් සුව පිණිසම පවතිවා කියලා බොහෝම හදයන්ගම ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම පෙරවන් සරණයි. සාදු සාදු සාදු අද පින්බර දසක් පුර පසළොස්වක පොහොදා මේ දහවල ධර්මාබෝධයෙන් ජීවිතාබෝධය දිනන්නට මේ ධර්මානුපස්සනා සජීවී සදාම් පිළිසඳර ඔබ අප වෙනුවෙන් ඉදිරිපත් කළේ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජනීය තලේ චන්දකීති ගෞරවනීය ස්වාමින් වහන්සේ සමගින් අපේ පූජනීය විරහවත්තේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා පින්වත් ස්වාමින් වහන්සේලාට දැන් ගෞරවනීය ස්වාමින් වහන්සේලා උදෙසා පරිස්කාර පූජාවන් සිදු කරන්නට මා ආරාධනා කරනවා බෞද්ධ ආමාත්‍යාලයේ ශ්‍රී සම්බෝධි මහා විහාරය